අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ භාවනා වැඩමුළුවේ 101 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටයි පැමිණලා තියෙන්නේ අද සම්මත වර්ෂයෙන් 2015 අගෝස්තු මාසේ 10 වෙනිදා ධර්ම දේශනාව සඳහා ශීර්ම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වනවා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 පස්සෝ සාසවා උපාදානියෝ අයං ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉෂර කරගෙන යන මේ ගමනේදී දසුත්තර සූත්‍රය අනුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භාවනා කරන කෙනාට සංසාර ගැට ලියන්න කැමති කෙනාට නිවන් සාක්ෂාත් කරගන්න කැමති කෙනාට අහනවා විස්තර වශයෙන් පරිඤ්ඤය වශයෙන් දත යුතු දේ මොකක්ද කියලා. ඉස්සල්ලාම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඇහුවේ වඩාත්ම Tamanට බහුකාර ධර්මය මොකක්ද කියලා. ඉතින් ඒක සාරිපුත්තු ස්වාමීන්ගේ උත්තරේ වුණේ අප්‍රමාදේ. ඊට පස්සේ ඒ බහුකාර ධර්මයේ බහූපකාර ධර්මය වැඩෙන්න නැත්නම් ඒකට අනුග්‍රහය පිනිස සප්පාය පිනිස මොකද්ද වැඩි යුත්තේ ඒකට කිව්වේ කායගත සති සාත සහගත කාය පිළිබඳව අවදි භාවය සති අප්‍රමාදය බොහොම ප්‍රියමනාප වඩන්න කාය පිළිබඳව සත්‍යමත් වෙන හැම මොහොතක්ම සාත මිහිරියාවක් බවට ජීවිතය සකස් කරගන්න කයෙන් පිට යන හැම වෙලාවකම අපායක් කරගන්න අතීතයට ගියා නම් අනාගතයට ගියා නම් ඒ ඉතින් ඉල්ලගෙනම කෙලෙස් රස කර ගන්නවා කර්මපත රස කර ගන්නවා අතන මෙතන ගැන හිතනවනම් අරය මෙයා ගැන හිතනවනම් මේ හැම වෙලාවකම Taman මේ මම දැන් මෙතන කියන එක පාවා දෙනවා ඒකට අනදර කරනවා කියන එක දන්නවනම් යෝගාවචරයේකට වැඩි යුත්ත නිතිපතා වැඩි යුත්ත වැටහෙනවා ඒක තමයි කායගත සතිය. Taman ඉන්නේ ඉරියව්ව හෝ ඉන්න ඉරියව්ව අනුව වාඩි වෙලා ඉන්නවනම් ආනාපානිය හරි පිම්බීම හැකිලිම හරි සක්මන් කරනවනම් මේ වම වශයෙන් දකුණු වශයෙන් අනික් මොනම ඉරියව්වක හරි ඉන්නකොට Taman ඒ කරන ඉරියව්ව පිළිබඳ අවබෝධය සරුවචන් වහන්සේ සම්පජඤ්ඤ පබ්බයේ ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති නිසින්නෝ වා නිසින්නෝ මීති පජානාති වශයෙන් කියලා කියලා විස්තර කරලා අඩු ගානේ කොච්චරක් ਸਰවචනාංශේ සවිස්තරව අපිට කියලා දෙනවද කරුණාවන්තව කියලා දෙනවද කියනවනම් වැසිකිලි වාඩි වුණාට පස්සේ මල පහ කරනවනම් ඒ බව දැනගන්න. මුත්‍ර කරනවනම් ඒ බව දැනගන්න. ඒකටත් වැඩි අපිට කියලා දෙන්න දෙයක් නැහැනේ. ඒකනේ සතිපට්ඨාන සූත්‍රයේ ඊ타ත්ම ගරු කරන සූත්‍රයේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. ඒ කරන දේ මේමයි කියලා දන්නවනම් ඒ වෙලාවේ මතක තියාගන්න. එතකොට මම දැන් මෙතන මෙන්න මේ ඉරියව් වෙනකන් මේ වැඩේ කරනවා කියලා දාන්න. ඉතින් මේක මේ ඉරියව්වේ හිත පිහිටවීම නැත්නම් කයෙහි යථා යථාව තිතෝ හෝති තථා තථානම් පජානාති යතා යතාවා කායෝ පනීතෝ හෝති තථා තථානම් පජානාති යම යම් යම් ආකාරයකට කය හැසිරෙන්නේ යම් යම් ආකාරයකට කය දිගහැරෙන්නේ ඇකිලෙන්නේ ඉරියව පවත්තන්නේ ඒ ඒ විදිහට ඉරියව මේ සත්‍ය පිහිටවනවා ඒ විතරක් නෙවෙයි ඒක ලෝකේ තමයි සංසාරේ කරන ලොකුම පිංකම කියලා සලකනවා ඒක ප්‍රනීත කරනවා ඒකට නන්දිය පහල කර ගන්නවා ඒක සාත සහගත කරනවා ඉතින් මේක තමයි වැඩි යුත්තේ ඉතින් ඒ සඳහා අදහනවා පරිඤ්ඤය වශයෙන් සවිස්තර වශයෙන් ප්‍රඥාවෙන් දත යුත්ත මොකද්ද කියලා. ඉතින් අර අර කාරණා දෙක තියෙන කෙනාට තමයි මම මේ විදිහට නැවත නැවතත් අරමුණේ සතිය පවත්තන්න නම් මේ යන තාලෙට ගිහිල්ලා නම් බෑ. අපේ යන තාලෙන් තියෙන්නේ අතීතය ගැන හිතන හිතවිලි, අනාගතය ගැන හිතන හිතවිලි, අරයා ගැන හිතන හිතවිලි, මෙයා ගැන හිතන හිතවිලි. අපි විවේචනාත්මකව වගේ අද ධර්ම සාකච්ඡාවේදී මතක් කරා තමන්ගේ දරුවා ගැන හිතන හිතවිල්ලක් ඒ පිළිබඳ ප්‍රාර්ථනාවක් හොඳද නරකද කියලා මේ වගේ දැනට ආවම ප්‍රශ්නයක් මතුවේ. ගෙදර දොරේ ඉන්න කෙනෙකුට නම් ඒක ප්‍රශ්නයක් නෑ ඒක හොඳයි. අර මේ වගේ දැනට ආවට පස්සේ මේ මම දැන් මෙතන කියන එකත් එක්ක තමන්ගේ දරුවා ගැන අම්මා තාත්තා ගැන ඒ හිතවිලි හැම එකක්ම සතිය කඩන දේවල්. අඩු ගන්න ඒක දන්නවනම් ඒකේ නඩ තේරෙනවා මේ බුදුපණක් ඇහුවට ඒක ක්‍රියාවත් කරනකොට Tamante වැටහෙන දේෙන් තේරෙන්නේ මේකට උපදේශ නුදුන්නොත් ලෑස්ති වෙලා නොගියොත් මේ හිත නිතරම කෙලස් වැඩි තැනටයි අදින්නේ. ඒකයි මේ අද සරුවචනාංශ මේ සාරිපුත්‍ර සාංශ පෙන්නන්නේ පස්සෝ සාසවෝ උපාදානියෝ අපේ ස්පර්ශය ඇහැ ගැටෙන්නේ කන කැමැති වෙන්නේ නාසය ගඳ සුවඳ බලන්නේ දිව රස බලන්නේ කය පහස ලබන්නේ හිත හිතවිලි හිතන්නේ වැඩියෙන්ම කෙලස් වගුරුවට තැන්ට ආශ්‍රව වැඩි තැනට තමයි. උපාදානීය කරනවා කියලා කියන්නේ අල්ලබදා ගන්නේ වැඩියෙන්ම රසමසවුල වැඩියෙන්ම උපාදානය කරන්නේ කෙලෙස් ඇතිද. ඒ නිසා අපි කෙනෙක් නම මරා ගන්න. එහෙම නැත්නම් වහ කරනවා. ඒක අපිට ඕනේ රසමස උල නැති උනායි කිය. නමුත් ඒක ලැබුණයි කියලා කිසි කෙනෙක් නිවන් දැකලා නැහැ. ඒ නිසා උපදේශ රහිතව අපි ගත කරන හැම ජීවිතයකදීම චිත්තක්ෂණයකදීම අනිවාර්යෙම මේ කාන්දම උතුරට දෙන්න වගේ ආශ්‍රව පැත්තට, උපාදාන පැත්තට දුවනවා. නමුත් ශ්‍රද්ධාවෙන් දාන දෙන වාසකේ උපාසිකාවක් එහෙම නැත්නම් වහාම කැපකිරීමකින් සීලය රකින්න උපාසකේ උපාසිකාවක් එහෙම නැත්නම් සමාධි භාවනා කරන කෙනෙක් උපාසිකාවක් උපාසිකාවක් භික්ෂුවක් භික්ෂුණියක් සාමණේරියක් හරි වේවා දන්නේ නැහැ මේ හිත අයාලේ ගියොත් යන්නේ වැඩියෙන්ම ආකර්ෂණීය තැනට වැඩියම කෙලස් තියෙන තැනට වැඩියම උපාදාන කරන්නේ එතන. ඉතින් මේක පිළිබඳව දන්නේ නැතුව අපි මේ කය මොන විදිහින් නලවන්න ගියත් අපි මේ කය මොන විදිහින් නලවන්න ගියත් ඒක අදින්නෙම අකුසලයකට. අසුචියට තමයි. තෙතමනේට තමයි. එහෙම නැත්නම් කෙලස් කියන තැනට. මෙන්න මේක දැකගන්න හිත කැමැතිම නැහැ. එයා කියන්නේ නෑ නෑ මම බොහොම මේ බලන දේත් මම සදාචාර සම්පන්න දේවල් විතරයි බලන්නේ. එහෙම අසභ්‍ය දේවල් මම බලන්නේ. අහනකොට වුණත් මම අහන්නේ මේ හොඳ වටිනා දෙයක් විතරයි නూరుණු පුරුදු දෙයක් කරන අකමැද්දයක් මම අහන්නේ ගඳ බලන කොටත් රස බලන කොටත් පහස ලබන කොටත් මම සෞඛ්‍ය මානසික කායික සෞඛ්‍ය පිළිබඳවයි සලකන්නේ හිතන කොටත් එහෙමයි කියලා අපි හිතුවට ඒ ගඳ රස පහස හිතන හැම හිතවිල්ලකම සතිය නැහැ ඒ හොඳ දේ හරිකට යොමු කරාට මම දැන් මෙතන ඉන්නවා කියනක පාගගෙනනේ රූප බැලීම සිද්ධ වෙන්නේ ගඳ රස පහස ඉතින් ඒක නිසා මම දැන් මෙතන ඉන්නවා කියන මේ අහිංසක නික්ලේශී නිර්මල චිත්තක්ෂණයේ ඉඳලා හිත මේ රූප බලන පණින්නේ තද්ද අහන්න පණින්නේ ගන්ධ රස පහස හොයාගෙන පණින්නේ ඒ අහන කෙනා ගන්ධ රස පහස විඳින එකනා රූප බලන කමනේ රූපේ ආපු නිසයි පණින්නේ කියලා අපි කියන්නේ සද්දයක් ආපු නිසයි මට මේ හිත කැඩුනේ. එහෙම නැත්නම් ගඳක් රසක් පහසක් නාවනම් ඉතින් මං අහිංසකයි නේද කියලා ඒගොල්ලෝ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශේ නැතන් වලට පොරොප්ප ගහන්න දඟනවා. මේ හිතේ තියෙන කඩප්පුලි ගතිය යන්නේ වැඩිම කෙලස් තියෙන තැනට කියන එක බුදුහාමුදුරෝ කියනකොට මුගෝ දෙනෙක් කැමති නෑ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අපේ මේ ස්පර්ශයට ඇඟිලි ගන්නවට. නමුත් මේක තාමත්ම විවේකීව සලකා බැලුවොත් කල්පනා කරොත් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන ජිනේ කදරියන් දාණයන කියලා කෑදරයට දීපන්. ඒක එයාගෙම කෑදරකම ඉවර වෙනවා. ඒක නිසා අපිට කැමැතිතරම් රූප බලන්න දුන්නොත් ඒ කාන්තෙම අපායට යනවා. අපි වැඩිම දැන් අද වෙනකොට නව තාක්ෂණයේ තියෙන ඒ නව තාක්ෂණ ඕනම තැනක සිදුවෙන දෙයක් ඕනම තැනක බලන්න පුළුවන්. වැඩිම බලන්නේ මොනවද කියලා බලන්න. අසභ්‍ය දර්ශන. මේක කොච්චරද කියනවනම් කාමර දෙකේ ජීවත් වෙන සහෝදරයෝ එකිනෙකා දිහා බලන්නේ එකිනෙකාට කතා කරන්නේ ටෙලිෆෝන් එකෙන් බලාගෙන ඉන්නේ ටෙලිවිෂන් එක දිහායි කම්පියුටර් එක දිහායි. ඒ මොකද ඒකේ කොහෙන්වත් හොයාගන්න බැරි අර කුණු කන්දල් ටිකයි අපරාධ ටිකයි පෙන්නවා. ඉතින් ඒ ළමයා ඒකට ඇදිලා ගියාට පස්සේ යාට සුභසිද්ධියක් බලා ගන්න වෙලාවක් නැහැ. නමුත් අර අමාරුවෙන් කම්පියුටර් කරන දුන්න දෙමාපියෝ හිතනවා අනේ අපේ අම්මා තාත්තලාට නැති විච්ච වටිනා දායාදයක් මම දරුවට දුන්නයි කියලා. දරුවා ඒක පාවිච්චි කරන්න හැටි දන්නවනම් අම්මට තාත්තට ඔළුව කාල මැරෙන්න හිතේ. මොකද මේ තරම්ම මේවට ආකර්ෂණය වෙන්නේ ඒකේ ඕන දෙයක් බයලජ්ජාවක් නැතුව පෙන්නවා. සද්දවලත් එහෙමයි. ගන්ධරත් පහතත් එහෙමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට ස්පර්ශයේ සිදුවෙන හැටි එහෙම නැත්නම් අපි මෙන්න මේම නිදර්ශනයක් අරගමු. අපි ඇට් හෝම් ගෙදරකට යනවා. ඊට පස්සේ ඒකේ විවිධ කෑම જાති, තෙල් කෑම, පින්තර කෑම, තැරබීම, මස් මාළු සහිත කෑම ඔක්කොම જાති තියෙනවා. ඉතින් අපි අපි හතර පහ දිනක් එකතු වෙලා මගුල් ගෙදර ගියා. ඇට් හෝම් ගෙදර ගියා. ඊට පස්සේ දැන් අපි ඇට්ටෝ මේෂේ වටේ ගිහිල්ලා අපි අපි හතට බෙදා ගන්නවනේ කොටසක්. ඇට්ටෝ මේෂෙම කන්න බෑනේ අපිට පුළුවන් නම් ඒත් කැමති. කන්න බෑ. ඒක නිසා අපි අපේ පත බෙදා ගන්න. බෙදාගත්තට පස්සේ බලන්න පස් දෙනා කොච්චර වෙනස්ද කියලා. එකම මේෂේ වුණාට ඇදියෙත් එකම මිනිස්සයා වුණාට ගිය පස් දෙනා තෝරන්නේ Tamange මන අපිටනේ. ඒකනේ ඇට්ටෝම කියන්නේ බුෆේ ඩයට් කියන්නේ ඒකනේ. ඒකනේ දැන් ඔය පාරයින දිගට බෝඩ් දාලා තියෙන්නේ. බුෆේ ඩයට් දෙනවා. මෙච්චර ගාණක් කිව්වහම කැමැති ගාණක් ගන්න පුළුවන්. ඊට පස්සේ තෝරගන්න ප්‍රදේශයේ බැලුවොත් හිතනවාද ඒ කෙනා තෝරගන්නේ Tamange ලෙඩ වලට හොඳම සප්පාය දේ නැත්නම් මනසට හොඳම සප්පාය දේ කියලා කවදාවත් නැහැ. එචා තෝරන්නේම රසමසූල. මේ දේව ගෙවන ගානට වැඩියෙන්ම පෝෂ්‍ය පදාර්ථ ලැබෙන රස ලැබෙන දේ බලපුවාම ගාක් වෙලාට යාට ඒක අපත්‍ය වෙනවා. අන්න ඒ වගේ දී ඇති චිත්තක්ෂණයක අපි භාවනා කරනකොට ඒක අපට gedara dore ඉන්නවට වැඩිය ටිකක් විවේකීව සලකා බලන්න වෙනවා. බලන්න කියන එක තමයි මේ ධාරිපුත්‍ර සංසය සඳහන් කරන්නේ. මේ පංචවෝකාර භවයේ ගත කරන සත්වයකට මේ වගේ චිත්තක්ෂණයක් ගත්තාම යාට ඇහැ තියෙනවා, රූප තියෙනවා. කන තියෙනවා, ශබ්ද තියෙනවා. ගඳ තියෙනවා, නහය තියෙනවා. දිව රස තියෙනවා. කයට ගැටෙන ස්පර්ශ තියෙනවා, හිතට එන හිතවිලි තියෙනවා. ඉතින් ඒ වෙලාවේ බලනකොට ආයතන හයක් තියෙනවා ආයතනෙට ගොදුරු වෙන අරමුණු හයක් තියෙනවා. නමුත් මෙතන ස්පර්ශය සිද්ධ වෙන්නේ ඔය හයෙන් එකක පමණයි. ඒකයි අපි ස්පර්ශ කරනවා කියලා කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ එහෙමයි සාරිපුත්තු ස්වාමීන්සගේ මේ තරුවචන වහන්සේගේ උගන්වීම අපේ ඇහැට මුලිච්ච වෙන්න ඕනේ රූපයක් ඒ මුලිච්ච වෙනකොට හිත එතන පිහිටියේ නැත්නම් මේ මුලිච්ච වෙච්ච රූපය දැක්ක වෙන්නේ නැහැ ස්පර්ශ කරා වෙන්නේ මොකද හිතයි තීන්දුව කරන්නේ මේ දෙන්නගේ මේ කපුකම කරන්නේ ඒක නිසා එක හිතයි තියෙන්නේ ආයතන හයක් සහ අරමුණු හයක් තියෙනවා ඒ ඒ ආයතනයේට ඇහැට රූප මිස ශබ්ද ගන්ධ රස ස්පර්ශක ගොදුරු වුණාට වැඩක් නැහැ එයා බලන්නේ සංවේදී විනේ රූප වලට විතරයි එතකොට එතන රූප තියෙන්නත් ඕනේ, ඇහැ තියෙන්නත් ඕනේ, හිත එතෙන්ද යන්න ඕනේ ගියාට පස්සේ අපි බලන්නෙක් බාටපත් වෙනවා. ඒ බලන්නෙක් වෙන හැම වෙලාවකම අපිට අහන්න බෑ. එතකොට සද්ද තිබුණාට කන තිබුණාට හිත එතන නැහැ. නහය තිබුණාට ගඳ තිබුණාට හිත එතන නැහැ. දිව තිබුණාට රස තිබුණාට හිත එතන නැහැ. කය පහස තියෙනවට දැනෙන්නෙත් නැහැ. හිතේ හිතවිලිත් නැහැ. දැන් බලනවා විතර. එතකොට මේ බැලීම මේ හයක් තියේදී බැලීමට හිත ගියේ සද්දවලට හිත නොගියේ මගේ මනාපෙටද නැත්නම් කාගේ න්‍යාය පත්‍රයද කියලා බැලුවොත් වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ ඇහි නිසා හිත ඉබේම කාන්දමට වගේ රූප බලන්න යනවා. ඒ වෙනුවට හොඳටම කෙලෙස් උපදින්නේ සද්දේ නම් අපිට පැදුරටත් නොකිය හිත සද්දේ යනවා. එහෙම නැත්නම් ඒක තියෙන්නේ ගඳේ නම් එතෙන්ද යනවා. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් ටිකක් සතිය පුරුදු කරපු කෙනෙක් ඇහ කන දිව නාසය කය මන කියන මේ හයේ හිත හැදික හැසිරෙන හැටි ගත කරන හැටි බැලුවොත් එක්කෙනෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ. මායම තමයි මේක හසුරුවන්නේ. කෙලෙස් තමයි මේක හසුරුවන්නේ. ඒක දකින්නකොට පුදුමාකාර බංකොලොත් භාවයක් එනවා. මෙච්චර සිල් ගත්තට මෙච්චර මේ සුචරිතවාදී වුණාට අපිට කොච්චර බය ලැජ්ජාව තිබුණත් මේ ඇහි කවදාකවත් බයක් ලැජ්ජාවක් නැහැ. ඒක තියෙන්නේ පුළුවන් තරම් වර්ණ රූප වලට අදිනවා. කන ශබ්ද වලට අදිනවා. මේ දෙන්න අතර සටනින් හිත වැඩිපුර ඡන්දෙ දෙන්නේ වැඩි කෙලස් තියෙන දා. මේකට කියනවා ආශ්‍රව වැඩි දැනට උපාදාන වැඩි කරනවා. ඉතින් මේ සිද්ධිය දිහා බැලුවොත් අපිට පේන්න පටන් ගන්නවා අපිට අනුන්ගේ වැරද්දක් දැකලා අනුන්ගේ අඩුපාඩුවක් දකින්න තියා තමන්ගේ හිතේමත් කිසිම චාරයක් නැහැ. ඉතින් මේ නිසා හුඟව දෙනෙක් දන් දෙන්න කැමති, සිල් ලකින්න කැමති, සමත භාවනා කරන්න කැමති, මෙහිම ඇති ඇතිය දකින්න කැමති නැහැ. ඒ ඇති ඇතිය දකින්න බැරි නිසා නෙවෙයි. කැමති නැහැ. මොකද ඒක තමන්ගේ නොසන්ඩාලකම පෙන්නනවා. තමන්ගේ චපල ගතිය පෙන්නනවා. තමන්ගේ වංචනික බව පෙන්වනවා. නමුත් ඒක දැකිය යුතුයම දත යුත්තක්ම විදිහට මෙතන සාරිපුත්‍ර සාංශේ පෙන්වනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි දවල් තිස්සේ ඇඳුම් ඇඳගෙන විලිවහගෙන මේ සමාජයේ තියෙන අගයන් ආඩම්බරයන් රැගෙන සදාචාරය රැගෙන හිටියට හීනෙකදී අපේ හිත කොච්චර නොසන්ඩාලද කියලා බලන්න. ඕනම දෙයක් සීමාවක් නැහැ. හීන ලෝකේ බයලජ්‍ය දෙක නැහැ. ඒ වගේම මිනිහෙක් බිව්වට පස්සේ බයලජ්‍ය දෙක නැහැ. ඊට පස්සේ තමයි මේ මනුස්සයාට හිත නිදහස් වෙන්නේ. ඇයි මේකේ ඉන්නකම් ඒව හිත කරන කොටු කරගෙන තියාගෙන ඉන්නවා. නමුත් හිතේ සමබර භාවය එන්නේ. ඒ නිසා කියනවා යම් කිසි කෙනෙකුට පිට පිට දවස් තුනක් නිින්ද ගියේ නැත්තම් පිස්සු. භයානකම රෝගයක් ලෝකේ තියෙන. දවසට පැය 12ක් 13ක් වැඩ කරනවනම් පැය 7ක් 8ක් උදියන්නවා. අර අර හිතේ එකතු වෙන මේ විෂමබර භාවයන් නිෂ්කාශනය කරලා සමබර කරන්න. ඒකෙදී හීනවලදී අර විෂම භාවය අයින් කරනවා. එහෙම නැත්නම් පිරිමි කට්ටිය කරන්නේ බොනවා. බිවි නැතුව මේක සමබර කරන්න බෑ. මෙහි පිරිමි කට්ටිය බිවට පිටරට ගොඩක් බොන්නේ ගෑනු කට්ටිය දැන්. පිරිමින්ට බොනේ කෙච්චර මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක පැත්තක දාලා තියෙන්නේ හැම කාන්තාවම බොනවා. මොකද හරියට මානසික අසහනෙ නැති වෙන්නේ ඔතනින්. ඉතින් ඒක නිසා මේ අසම් අශීලාචාර ගතිය ඊටන අශික්ෂිත ගතිය කියලා කියනවා ශික්ෂිත භවයේ අශික්ෂිත භව ඒක සිංහලට යනවා අශික්ෂිත භව කියලා කියනවා මේ අශික්ෂිත භව හැම ස්පර්ශයකදීම අපිට අල්ලන්න පුළුවන් ඒකට හොඳට අවදි වෙන්න අපිට බුදුරජාණන්සේ පාර පෙන්වන්නේ ඔය කායගත සතියෙන් කෙලෙස් නැති අරමුණකට නැවත නැවත හිත යොදන්න කියනවා දැන් ආනාපාන සතිය වායෝ පොට්ටබ්බ ධාතුව කෙලස් නැහැ. ඒ නිසා ඒකේ ඉන්න තාකල් අපිට නොගිය ගමනක් යන්න පුළුවන් කෙලස් නැති දෙයින් කෙලස් නැති දෙයට යනවා. ඒ වගේම සක්මන් කරනකොට මේ වම දකුණ උණුසුම සිසිල කම්පන චංචල ගති භාව දකිනකොට ඒකේ කෙලස් නැහැ. ඉතින් මේක කොච්චර අමාරුද කියලා බලන්න. මේක තිබ්බ ගමන් හිත කොච්චර ඉක්මනට පැදුරටත් නොකිය රූප බලන්න යනවා සද්ධාහන්න යනවා ගන්ධ රස පහත බලන්න යනවා මේ කටයුත්තේදී මේ භාවනාවට පෙළඹෙන කිසිම කෙනෙකුට කවම කවදාකවත් ජයග්‍රහී හැඟීමක් දෙන්නේ නැහැ පරාජයම තමයි පෙන්වන්නේ හැබැයි හැම කෙනාම හිතන මේ මට විතරයි පෙරදිල්ල තියෙන්නේ මට විතරයි සද්ද කරදර කරන්නේ මට විතරයි හිතවිලි කරදර කරන්නේ මට විතරයි වේදනා කරදර කරන්නේ කියලා ඒකේ වයසක කට්ටිය හිතනවා අනේ අපරාදේ තරුණ වයසේදී භාවනා කරා නම් මේක නෑනේ ඉඳගෙනත් ඉඳ තිබ්බනේ දැන් ඉතින් පුටු උස්සගෙන යන්න ඕන පුටු පුටු ගන්න වෙනවා භාවනා කරන්න කියලා. තරුණ වයසේදී හිතාන තියෙන්නේ දැන්ම භාවනා කරන්න ඕනේ ඉස්සරහට 60 පුරුණට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒක භාවනාවේ දාලා තියාගෙන ඉනවා. එකෙකුටවත් භාවනාවේ ලේසියක් නැහැ. මේ නිසා ප්‍රතිපදාව ගැඹීරයි කියලා සරුවචස්සේ දේශනා කරනවා. මොකද ගැඹීර මේ භාවනාවට හිත දාන්න දාන්න තමන්ගේ තියෙන චපල ගතිය ෂට ගතිය මායාවී ගතිය එළි වෙනවා. අන්නේ එළි වෙන දෙයට මෝන දෙන්න තරම් අපිට පෞරුෂත්වයක් නැහැ. අපිට මෝන දෙන්න තරම් ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. එන්නේ පිටකොන්ද නැති සතාට තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. පෘථග්ජනය විවිධ දේවල් මත පෘථක් පෘථක් කියලා එක එක රසමස උඩ දිගේ ඇවිද ඇවිද ඉන්නවා. කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ. දැන් යෝගාවචරය කියන සතා බුදුහාමුදුරුව අපිට යෝජනා කරන නික්ලේශිතන පනවගෙන දවසට එක චිත්තක්ෂණයක් හෝ දෙක තුනක් හෝ ඒ නිර්මල තැනට <clears throat> නික්ලේශිතන ගෙනත් යන්න හදනවා. ඉතින් ගෙනත් යන්න ගන්න ප්‍රයත්නයේ හැටියට එන්නේ එන්නේ එන්නේ මේ වර්තමාන මොහොතේ කායගත සතියේ ආනපානේ නැත්තම් සක්මනේ හිත හිතින චිත්තක්ෂණ ටිකක් වැඩි වෙනවා. ඒක දැන් අද දෙවෙනි දවසේ හිට අනිද්දා වෙනකොට කාටත් වගේ ඒක ටිකක් බහුතරයට තේරෙනවා. හිත යොදන්න යොදන්න අරමුණේ ඉන්න ගතිය වැඩි. ඒක හොඳට බලන්න ඒ වැඩි වුණාට පස්සේ හොඳට තේරෙන්නේ එතන ඉඳලා හිත නන්නත්තර වෙන තැන. රූපෙට, ශබ්දෙට, ගන්ධෙට, රසෙට පණින හැටි කවදාවත් කියලා නෙවෙයි සිද්ධ වෙන්නේ. කිසිම චාරයක් නැහැ. ඒක පිස්සු ඇරිච්ච රිලෙවෙක් වගේ කියලා පෙන්නනවා. ඉතින් ඒ නිසා හිත පිටේ යෑම පශ්චාත්තාවයක් විදිහට සාමාන්‍ය ආධුනිකයා ගණන් ගන්නවා. ඉතින් ඒකට කරන්න දෙයක්වත් නැහැ. ඒක එහෙම තමයි. නමුත් Tamanට තේරෙනවා නම් එහෙම පශ්චාත්තාපය තියෙද්දි මේ අරමුණේ හිටින ගතිය නැත්තම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න ගතිය ලේස මාත්‍රයක් හරි වැඩෙනවා නම් ඒක පුදුම විදියට අගය කරන්න ඕනේ. ඒ මොකද සංසාර ගානක් කල්ප ගානක් කෙලස් වල දූප හිත නෙමේ ඉඳපු ගමන් චිත්තක්ෂණයක් දෙකක් මේ ඉන්න අරමුණේ ඉන්න පුරුදු වෙන්නේ. ඉතින් ඒකෙදී කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ අරමුණේ නැත්තම් කයි නැත්තම් ආනපානේ නැත්තම් වම දකුණේ ඉන්න චිත්තක්ෂණයේ මුළු සංසාරෙම ඊටාමත් වඩන චිත්තක්ෂණයේ බව කවදාකවත් බුදුන් කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ ඊට වැඩිය වෙන පිංකම් කෙරුවා නම් හොඳයි. මේ දැනෙන දේවල් කරන්න ඕනේ. නමුත් ඒ පිරිසිදු චිත්තක්ෂණය සාපේක්ෂ වශයෙන් ගත්තොත් අනිකුත් සෑම වෙලාවකම අපේ හිතේ ස්පර්ශ කරලා තියෙන්නේ ආශ්‍රව සහිත, උපාදාන සහිත තැනක. මෙතන ඉන්නකොට ආශ්‍රව නැති බව, උපාදාන නැති බව තේරෙන්නේ ඒකට ආස හිතෙන්නේ නැහැ. ආස හිතෙනවනම් උපාදාන කරනවා. තෘෂ්ණාව රස හිතෙනවනම් ඒකට ඉබේම ඒ ඕජාවට ඇදෙන ගතියක් තියෙනවා. දැන් මෙතන ඕජාවට ඇදෙන ගතියක් නැහැ. අල්ලන ගතියක් නැති නිසා කරන එක නන තේරෙන්නේ එපා ගතිය. නීරස ගතිය. කම්මැලි කර ගතිය. අසරණ ගතිය. බය ගතිය. සැක ගතිය. කොහේ ඉන්නවද කියලා තේරෙන්නේ නැති ගතිය. ඉතින් ඒ නිසා හිත කයේ තිබ්බත් නැත්නම් ආනාපානට එක ආස්වාස්වස්ස කරි දැනුණත් වම දකුණු වශයෙන් එක පියවරක් දෙකක් දැනුණත් ඒකට මිහිරියාව පහළ වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ කායගත සති සාත සහගත. මිහිරියාව පහළ වෙන්න නම් එයා දැනගන්න ඕනේ මෙහෙම ප්‍රයත්නයක් නොකරොත් උදේ ඉඳලා හැන්ද වෙනකම්ම එක දිගට ආශ්‍රව ගන්නවා. දැන් විතරක් අර මහා ප්‍රවාහය චිත්තක්ෂණයට දෙකට කඩනවා. අන්නේ චිත්තක්ෂණයට දෙකට කඩන එක දැන් මට මම භාවනා කරොත් මගේ හිත මේ විඥාන ස්රෝතය කලාතුරකින් අරමුණකින් කඩලා මම දැන් මෙතන කියන තැනට එහෙම නැත්නම් කායගත සතිය ගන්න පුළුවන් ගතිය මා වෙනුවෙන් සරුවච්චන් වහන්සේට වත් කරන්න බෑ. ඒකයි සරුවච්චන්ස කියන්නේ උඹට උඹ ගැන අනුකම්පාවක් තියෙනවා නම් මෙන්න මේ දේ කරපන් ඒ දේ ඔය කියන දරුවන්ට අපිට අපිට කරලා දෙන්න බෑ. අපිට දරුවන් නියු කරන්නත් බෑ. සල්ලි වලට ගන්නත් බෑ. සුපර් මාකට් එකට ගියාට ගන්නත් බෑ. ඒ නිසා මේක කරන්න කරන්න සත්පුරුෂයාට හිතෙනවා කවදාකවත් අපි යම්මල පුත්තලවත් කරලා නැති වැඩක් නෙමෙයි. අපි අපේ සිංහලයේ ওই 2600 ක ඉතිහාසයේ තිබිලා තියෙන ස්වර්ණම යුගයක් හැම කෙනාම වගේ මේකට හිත යොදපු කාලයක්. එදා තමයි ඔය අනුරාධපුර පොළොන්නරුවේ ස්වර්ණම යුගය ආවේ. අපි හිතුවට වැඩිය පුදුම තාක්ෂණයක්. ඒගොල්ලෝ පෙරදක්මක්. ඒ වගේම තියෙන භෞතික වස්තු හරි විදියට යොදවා ගැනීමේ සුවිශේෂ ඥාණය ආවේ ඒ මිනිස්සු පුළුවන් තරම් මේක ඉඳලා තියෙනවා ඒව ගැන ලියවෙන පොත්වල ලියලා තියෙන්නේ කිසිම සංඥාංශේ නමකට ඇඟිලි දෙකලා කියන්න බැරිලු මොන්නාංශේ මාර්ගඵලයක් ලැබලා නැහැ කියලා. ඉන්න හරියක් සංඥා ඔක්කොම එතන ඉඳලා තියෙනවා. යමක් ගමක් අයිනේ දැන් මෙතනින් පල්ලෙහාට බලනකොට අම්බලමක් තියෙනවානේ. ඒ අම්බලම හැදුවේ මෙතන පල්ලෙහාට සංඥා වංශලා වැඩලා කැඳ ටිකක් හම්බුනාට පස්සේ ඇවිල්ලා ඕක ඉඳගෙන බීලා අමාරු නම් ඊට පස්සේ ආයෙ පින්න පාත යනවා දවල්ට. ඒ වට ආසන ශාලා කියනවා. ලංකාවේ එකම ආසන ශාලාවක්වත් නැතිලු රහතන් වහන්සේ නමක් බිහි නොකරපු. අර කැඳ ටික බීලා දවල්ට වෙනකන් ඉන්න ටිකේ භාවනා කරලා රහත් වෙලා තියෙනවා. එහෙම කාලයක් තිබිලා තියෙනවා. වී පැදුරක් වේලා ගන්න බැරි තරම්. රහතන් වහන්සේලා අහසෙන් ගියයි කියලා කතන්දර තියෙනවා. අද බුරුම ස්වාමීන් වහන්සේලා පුදුම විදියට hina වෙනවා සිංහලයට අන්තිම රහතන් වහන්සේට බඳින වඳින තරමටම නිවට වෙලා තිනවා සිංහලය. අන්තිම රහතන් වහන්සේ හිටපු තැන ගිහලා වඳිනවා. ඔයේ දැන් ඉතින් අපේ කාලේ ඉවරයි ගෞතම බුද්ධ ශාසනය ඉවරයි. ඒ මෛත්‍රී බුද්ධ ශාසනයට ලෑස් වෙනවා. වට්ටාරම වෙනවා. ඇයි අන්තිම රහතන් වහන්සේ හිටපු තැන. අනික හැම තැනම රහත් වෙන මිනිස්සු භාවනා කරනවා. අපේ කට්ටිය ගිහලා රහතන් වහන්සේට වන්දනා. ඒ තරම්ම නිවට වුණා අපි. ඒ තරම්ම සතිය නැති වුණා. ඒ තරම්ම මේ සතිය පිහිටපු වෙලාව මිහිරියාවක් බව නොදැනෙවි අපට. ඒක නිසා අපිට ලන්දේසි කාර්යයක් ගහනවා, සුද්දත් ගහනවා, පෘතුගීසි කාර්යයක් ගහනවා, දෙමළත් ගහනවා, මුස්ලිම් කාර්යයක් ගහනවා. ඒ ඔක්කොම මොකද අපේ නිවට කම නිසා. අපේ නිවට කම නිසා ඒ නිවට බව නැතිකරන්ද මහා ලොකු වෙච්චම් කරන්න ඕන කමක් නැහැ. දත යුත්ත දැනගන්න. මොකද්ද? අයාලේ යන හිත, උපදේශ නොදිච්ච හිත, භාවනා කරපු හිත අල්ලන්නෙම වැඩියෙන් කෙලස් තියෙන දේ. ඒක නිසා භාවනා කර කර ඉන්නකොට හිත පිට යනවායි කියලා කියන්නේ ওই උරුල ගතිය. ඒ නොසය නොකාමනා දහවදුරා පට්ටබඳුරු ගතිය. ඉතින් ඒක දැක දැක නැවතත් අරමුණේ ගෙනත් තියන්න පුළුවන් අරගෙන කනගාටු වෙනවා වෙනුවට නැවතත් අරමුණේ ගෙනත් තියලු කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙයි ඕනෙම අරමුණක් වැඩි වේලාවක් ඇසුරු කරනවා නම් ඒ අරමුණ පිළිබඳව එපා වෙන ගතියක් ඒකාකාරී ගතියක් එනවා ඒ කියන්නේ ඒ තරම් කාලයකින් තෘෂ්ණාව ගෙවම් කරන්න පුළුවන් කියන එකයි අරමුණකට ආශ කරා නම් අරකට උපාදාන කරා නම් ඒ කියන්නේ එතන තෘෂ්ණාව ඉපදුන සංසාරයක් හැදුනා. අපි ඒ කියන්නේ අරමුණු මාරු කෙරුවොත්. ඒ වෙනකොට එකම අරමුණක් බොහෝ වෙලා ඇසුරු කළොත් ඒ කොච්චර සුළු කාලයකින් ඒ හිත පිට යනවද කියන්නේ ඒ තරම් කාලයක් ඇතුළත අර බලානින්න අරමුණ එපා වෙලා තියෙනවා. හැබැයි අපිට පේන්නේ අරමුණ එපා වීම නෙමෙයි පිටින් ආපු අරමුණ වඩා ප්‍රියයි කියන එකයි පේන්නේ. අන්න ඕක තමයි ස්පර්ශයේදී දත යුත්ත නිසා අපිට යන්නත් ඕනේ හිතේ. පිට ගියාට නැවත අරමුණට ගෙනියීමේ හැකියාවකුත් Tamanට අයිතිවාසිකමට තියෙන බව දැනගන්න ඕන. දැනගෙන හිත ගියාට කමක් නැහැ පිට. මං ආපහු ගෙනල්ලා වෙහෙස නොබලා. නැවත අරමුණේ හිත තියෙනවා. ඊට පස්සේ ආයෙත්තරයක් පිට ගියාම ආයෙත් ගෙනත් තින හොම කරගෙන කරගෙන යනකොට මං අර කලින් කිව්වා වගේ දවස් දෙක තුනක් යනකොට අර හිත තිබ්බහම හිතින ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. නැවත ගෙනල්ලා තිබ්බහම හිතින ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒත් පිටපයින්කොට පශ්චාත්තාප වෙනවා. ඒක පිළිබඳව ඒක නෑ කියන්නත් බෑ. ඒක හංගන්න දෙයක්වත් නෑ. ඒක අපි ඔක්කොටම සිද්ධ වෙනවා. භාවනා කරන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ හිත පිට යාම පිළිබඳ පශ්චාත්තාපය වැඩි වෙනවා. දැන් ගෙදර ඉන්නකොට අපි හිත පිට යamak කියලා දෙයක් දන්නෙත් නෑනේ. සතියක් යන දන්නෙත් නෑ. ඔය හිත පිටමනේ තියෙන. එතකොට ගාණක් නැහැ. ඒක සතියේ ඉඳලා මෙන්න මෙතනයි නික්ලේශී තන. මෙතන හිටියොත් මම බේරෙනවා. මට ක්ෂණ සම්පත්තිය. ඒකෙන් හිත පිටපැන්නොත් අතීතයට අනාගතයට ගියොත් වෙන කෙනෙක් ගැන හිතුවොත් වෙන තැනක් ගැන හිතුවොත් මේ කෙලෙස් මේ ආශ්‍රව මේ උපාදාන ඒ නිසා මම ආපහු මෙතන ගෙනත් තියෙන්න ඕනේ කියලා ගෙනලා තියන්න තියන්න මේ Tamanට නුරුස්නා ගතිය වැඩි වෙන්න පටන් අර ගන්නවා මොකද මේ හිත ඒ තරමටම හිතුවක් ආර. ඒ තරමටම පිටපයින්නවා. නමුත් කාට හරි දැනගන්න පුළුවන් නම් මේ හිතුවක්කාරකම වැටුනේ සතිය නිසයි කියලා උන්ද දිනු. උන්ද ගොඩ. මේ හිතුවක්කාරකම වැඩිවීම කෙලෙස් නිසයි කියලා හිතුවනම් පරාදයි. උතන තමයි අපි මේ මේ පරිණීය කාරණාවට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හාන භාගීය විදේශ භාගීය කාරණා ගැන කතා කරනවා. හාන භාගීය කියලා කියන්නේ පරිහානිය. හානි කියලා කියන්නේ පරිහානිය. පරිහානියට හේතු වෙන්නේ සතිය උත්සාහ කරලා සතිය යම් ප්‍රමාණයකට එනකොට හිත පිට යාම පිළිබඳ පශ්චාත්තාප වෙනවා නම් ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය හාන භාගීය දෙයක්. හිත පිට ගියාට මට අපව ගේන්න පුළුවන්. හිත පිටවිගිය බව දන්නේ සතිය පිටවපු නිසානේ. ඒක නිසා ඉස්සරහට එනකොට මේ සතිය පිට යන්න පිට යන්න මට දැනගන්න පුළුවන් මේක නුරුස්නා ගතියක් වුණාට මේක සතියේ පලප්පරෝජනයක් කියලා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් අර මිහිරි ගතිය සාතසහගත ගතිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් ප්‍රඥා චරිතයගේ හැටි. සද්ධාව දෙන එකට මේක අහුවෙන්නේ නැහැ. මොකද එයා හිත ප්‍රශ්න දිහා බලන්නේ සද්ධාව හරහා. ප්‍රඥාචර්යාට යෝන්සෝ මනසකාරේ පහලිනවා හිත පළච්චාව හිත පිට යනවා. ගියා. වෙනදට වැඩිය මට ඒක පැහැදිලි ඒක හරියට මේ සුදු පිටියක කළු චිතක් වටනවා වගේ හිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න තියෙන කෙලෙස් පිළිබඳ වැටහීම වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න මේ නුරුස්නා ගතිය වැඩි වෙනවා මේ නුරුස්නා ගතිය වැඩි වෙන්න හේතුව හිතේ ප්‍රනීත භාවය සංවේදී භාවය වැඩිවීමයි කියන එකට හරි පැත්තට කාරණාවට දාගන්න පුළුවන් නම් අපි කියනවා යා සහජේම විපස්සනාව සහිත ප්‍රඥා චරිතයක් ඇති කෙනෙක් ඒක බුදුහාමුදුරුවෝ හොඳට පෙන්නලා දීලා තියෙනවා. ස්වභාවය තමයි සදාචාරවාදියාගේ හිත පිටිකම පරණ ගාටු වෙලා අයියෝ මං කාලකන්ණී මට භාවනා කරන්න බෑ කියලා හිත පිරියා ගන්නවා පරිහානියටපත් කරනවා කිසි කෙනෙක් දිනන්නේ මායя විතරයි දිනන්නේ කෙලෙස් විතරයි දිනන්නේ ඉතින් මේ විදිහට ස්පර්ශ කරන්නේ ආශ්‍රව ඇති තැන ආශ්‍රව කියලා කියන්නේ පැහැවන දේ අපි ඕනම රාකලයකට මේ පිරිසිදු මේ සීනි ටිකක් පැටිච්ච ගමන් ඒක පැහැවලා මධ්‍යසාරය හදලා ඒක බීපු කෙනා මන්දේටපත් කරනවා ප්‍රමාදයටපත් කරනවා. ඒ වගේ කොච්චර පිසිදු අරමුණක් ආවත් ආශ්‍රවසයිත හිතට වැටුනහම ඒක පැහැෙනවා. පැහුනට පස්සේ මේ පුද්ගලයා ඒකට මත් වෙනවා. මේ පුද්ගලයා එකෙන් මන්දේට ප්‍රමාදයට ලක් වෙනවා. අන්න එහෙම පැහැෙන මණ්ඩි ගතියක් මේ හිතේ තියෙනවා. ඒකට ආසව කියලා කියනවා. මේ ආසව වැඩ කරන්නේ අපිට ඕන විදියට නෙවෙයි. එයාට ඕනේ තාලට. ඒක නිසා හිත පිට යන වෙලාවේ මේක මේ ආසවල වැඩක් මම හිතලා ගියා නෙවෙයි කොච්චර ගියත් මට අපව ගෙනත් යන්න පුළුවන් මම නැවත නැවතත් වෙහෙස නොබලා අරමුණේ ගෙනත් තිබ්බොත් අපිට තේරෙන්න පටන් ගන්නවා අරමුණේ වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඒ අරමුණේ නුරුස්නා ගතිය වැඩි වෙන්නත් අවස්ථාවක් තියෙනවා අන්නේ නුරුස්නා ගතිය වැඩි වෙන්නේ හිතේ සංවේදීකම නිසායි සතිය වැඩෙන නිසායි ඒ නිසා නුරුස්නා ගතිය දැනගෙන නැත්නම් නුරුස්නා ගතියත් මෙනෙහි කරමින් අරමුණේ දිගට ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඒ අරමුණ වැඩි වේලාවක් බලන්න වේලාව හම්බ වෙනවා. වැඩි වේලාවක් බලනකොට ඒක බලාන ඉන්නකොට ඉන්නකොට මොන මොන පෙරලි ඇති වෙනවද? ඉස්සර ප්‍රිය වුණා දැන් අප්‍රිය වෙනවා. ඉස්සර ගොරෝසු වුණා දැන් සියුම් වෙනවා. ඉස්සර ඇතුලේ වැටුණා දැන් පිට වැටෙන්න පුළුවන්. ඉස්සර ඈත වැටුණා දැන් ළඟ වැටෙන්න පුළුවන්. මේ වගේ අරමුණේ හැම පෙරලියක්ම දකින්නේ ඒ අරමුණත් එක්ක වැඩි වෙලා ඉන්න ඕනේ. අරමුණත් එක්ක ඉඳ දෙන්නේ නැත්තේ ඒ වෙනුවට එන ආශ්‍රවසහිත අරමුණට හිත පැදුරටත් නොකිය පයින් නිසා. අන්න ඒකට අවදි වෙන්න පුළුවන් නම් අවදි වෙලා වෙහෙස නොබලා ඒකට යුත් නැවත නැවත කරන කෙනාට මායයා මෝහණයට පත් කරන්න පුළුවන් කියලා බුදුහාම කියනවා. මාරම් පමෝහණං කියලා කියනවා. අපි වටනවා මායя අපි යන ගමනේ විවිධ දල වටනවා. වැටුණට මට නැගිට නැවත නැගිටින්න පුළුවන්. නැගිටපු ගමන් මම යන්න ඕනේ මූල කර්මස්ථානට. ඒක මගේ ക്ഷേම භූමිය. ඒක මගේ නික්ලේශී තන. ඒක මගේ නිර්මල තන කියලා. ඒකම නැවත නැවත නැවත නැවත කරන්න ගියාම මායයට අපිට ඕනි වංචනික ගතිය, ෂටගතිය කරන්න බැරුව අපිට ගොඩේ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ ලෑස්තිලා කී නැත්තම් සතිය පිහිටිවේ නැත්නම් අරමුණ අදින්නෙම වැඩි කෙලස් තියෙන තැන. ඒ වෙනුවට දැනගත්තට පස්සේ හෝ ගිනල්ලා තියන්න ඕනේ කොතනද කියන එක දන්නේ නැත්නම් අනාතයි අසන්නයි. මම නැවතත් කියනවා මොකද ඒක තේරෙන්නේ නැති වෙන්නේ දිනවා හිත පිට ගියාට පස්සේ පශ්චාත්තාප වුණොත් අනාතයි. පශ්චාත්තාප වෙනව වෙනුවට දැම්මට ආපහු ඕනනම් නිර්මල තැන ගෙනත් යන්න බලවන්නේ. නික්ලිෂිතන. ඒක මොකද්ද කියලා දන්නේ නැත්නම් ඉතින් කාටවත් උදව් කරන්න බෑ. ඒ නිසා සාමාන්‍ය මතකයක් තියන්න මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් කොච්චර හිත පිට ගියත් මේ ඉඳගෙන ඉන්න බවට හිතගෙනත් අතර කරන්න. නැත්නම් ඉඳගෙන ඉනකොට ආස්වාස් ප්‍රසආය හිතගෙන අතර කරන්න. මොකද ඒක ආරක්ෂක භූමිය. ඇවිදිනකොට කොච්චර දෝ හිත යන්නේ හිත තියෙනවා. සද්දවලට, වේදනාවට, හිතවිලි වලට පුළුවන්ද නැවතත් මේ ඇවිදින ඉරියව්වට හිත ගේන. එතන මේ වම දකුණ කියන එකට හිත ගේන මොකද? ඒකේ ආසව නැහැ. ඒක උපාදානය කරන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා අපිට දීපු කමටහන. අන්න ඒකට හිත ගේන්න දන්නවනම් අපිට ජාතකයෙන් හම්බෙච්ච අයිතිවාසිකමක් තමයි කාවුරුණත් අපිව වටන්න පුළුවන් වුණාට නික්ලේශී තැනට එන්න පුළුවන් ගතිය නැති කරන්න කිසිම මාරයකට බෑ. කිසිම කෙලෙසකටත් බෑ. මේකට අපි කියනවා යෝගාවචර කම කියලා. එහෙම නැතු මේ පිට ගියා කියලා කන පින්නම් ගන්න අඬන්න පටන් ගත්තොත් හිත කොහොමදත් ද්වේෂයටයි වැටෙන්නේ මාරපාක්ෂිකයි ඒ වගේම කෙලෙස්. ඒ වෙනුවට අරමුණට ගෙනත් තියන්න නම් මතක තියාගන්න ඕනේ හිත ගියොත් යන්නේ ස්වභාවයෙන් කෙලෙසොත්. ඒ වෙනුවට බුදුහාමුදුර අපිට දීලා තියෙනවා මෙන්න මේ මේ තැන්වල තියන්න එතන හිත හිටින් නැත්තේ එතන උපාදාන කරන දෙයක් නැහැ. ආශ්‍රව වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන හිත තියෙන තාක් කෙලස් කැපීමක් සිද්ධ වෙනවා. අඩුවීමක් සිද්ධ වෙනවා. නමුත් ඒක නීරසකම කියන මේ පටලවා ගැනීම නිසා අපි සලුව ගසා දාලා නැගිටලා යනවා දන්නේ නැහැ. ඒ ධර්මතම මේ ස්පර්ශය එහෙම නැත්නම් මේ විවිධ අරමුණු වලට අපි නාස්ල නොදාගත්ත මීහරකෙක් ඇදගෙන යනවා වගේ අපිව මේ නික්ලිෂී අරමුණෙන් කෙලෙසයිතෙන්ට ඇදගෙන යන්නේ පුදුම අපිව නිවට බවටපත් කරගෙන නීච බවටපත් කරගෙන ඉතින් මේ නිවට බව නීච බව දැන ගැනීම නිවට කමක් නෙමෙයි ඒ නීච බව නිවට බව දැන ගැනීම නිවට කමක් නෙමෙයි ඒක බුදුරජාණන්සේ කියනවා දැනගන්න එකත් වටිනාකමක් තියෙනවා මරණ මොහොතේ දැනගෙන වැඩක් නැහැ. කිලිය පිළිමක් කරගන්න වෙලාවක් නැහැ. වයසට ගියාට පස්සේ දැනගෙන වැඩක් නැහැ. උතුර වන්නකොට දකුණ පේ. වම තිනකොට දකුණ යන්නේ. ඉතින් ඒකකටත් කරන්න වෙලාවක් නැහැ. ඒකම ලෙඩ වුණාට පස්සේ තක්කු මුක්කු වෙලාව දැනගෙන වැඩකුත් නැහැ. මොකද ඒ වෙලාවේ සතිය වඩා ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඊව නැති වෙලාවක මේක දැනගෙන ඒ වෙනුවට විකල්පයේ වශයෙන් සතිය වඩ아가න තියනවනම් ලෙඩ වෙච්ච ගමන් අපිට විශාල විවේකයක් හම්බ වෙනවා. පුළුවන් තරම් අර පුළුවන් තරම් හිත නික්ලේශී අරමුණේ තියාගන්න උත්සාහ කරනවා. නාකි වුණාම කොයි මනුස්සයත් කොන් වෙනවනේ. ඒක නෙමෙයි බුද්ධමාකාර බයක් තියෙන්නේ අපිට. කොන් වෙන එක හොඳයි. අපි ඒක විවේකයක් කරගන්න. අපි ඒක හුදකලාවක් කරගෙන පුළුවන් තරම් අර දන්න අරමුණේ හිත පවත්නවා. කොච්චරද කියනවනම් ඒක හොඳ පැංගිරි වයසේදී පුරුදු කරගත්තොත් ලෙඩ වෙනකොටත් කරන්න පුරුදු කරගත්තොත් වයසට යනකොටත් කරන්න පුළුවන් කරගත්තොත් බුදුරජාණන්සේ සහතිකයක් දෙනවා මරණ මොහොතේ සතිය පිටවන්න පුළුවන්. එතකොට ඒක මරණයක් වෙන්නේ අමෘතයක් බාටපත් වෙනවා. මරණය හරහා යන්න පුළුවන්. හරියට කියනවා නම් අපි සක්මන් කර කර ඉන්න වෙලාවේදී ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දය ඇහෙනකොට අපිට තේරෙනවා දැන් මගේ හිත සද්දක තියෙන්නේ. ඉතින් එතකොටම හිත පශ්චාත්තාප වෙනවනේ ඒකනේ නෝරුණු පුරුදු කුහු මේ ලැස්තිදි මනසේ හැටි. ඒකට අපි ඒක දැනගෙන දැන් මේ ස්පර්ශය විසින් පස්සේ විසින් මගේ මේ නික්ලේශී තැනක ඉඳලා කෙලෙස් තැනකට අරගෙන ගියා. පශ්චාත්තාප වුණොත් මට පිළියම් කරගන්නවත් වෙලා නැහැ. කොරස් කටේවත් අත දා ගන්න බැරිනවා පශ්චාත්තාපේ පැත්තක තියලා. මං ආයෙ හිත ගෙනල්ලා අ විදින භවයේ හිත තියෙනවා. මම මේ දකුණේ හිත තියලා කරගෙන යනකොට වෙලාවක් හම්බුවේ යෝගාවචරයට මේ සද්දේ ආවට අනිවාර්යයෙන්ම සතිය කැඩෙන්නේ නැහැ. සද්දේ තියෙද්දිත් වම දකුණ බලන්න පුළුවන්. සද්දේ තියෙද්දි මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම බුදියාගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්න බව දැනගන්න පුළුවන්. ඒ කියන්නේ සද්දේ විනිවිදලා සද්දේ තමයි එතකොට අපිට ගොඩක් ආකර්ෂණීය ප්‍රකට ප්‍රබල දේ. නමුත් යෝගාතර දක්ෂණම් මේ ස්පර්ශාගේ පරිඤ්ඤයගතිය දන්නවනම් මේක වෙද්දිත් වරින් වර මම ඇවිදිමින් ඉන්න බව දැනගන්න පුළුවන් ගතියද කියන්නේ විනිවිද බලන්න පුළුවන් හරහා බලන්න පුළුවන්. එතකොට මේ යෝගාවචර තේරෙනවා දැන් හිත අත බැඳගෙන ඇඬුවනම් සද්දකට හිත ගියයි කියලා. අර විනිවිද බැලීමේ හැකියාව පරිශන කරන්න වෙන්නේ නැහැ. පරිශන කළ බැලුවොත් මේ සද්ද කියන්නේ ඒක ඝන බිත්තියක් නෙවෙයි ඇහි දැල් සහිත එකක්. ඊ අතරමැදින් ඇවිදින බව දකින්න පුළුවන්. ඉච්ඡර හිතුවේ සද්ද බොහොම බරපතල දෙයක්, සතිය බොහොම දුර්වල දෙයක්. ඒක සද්දයක් ගොන් සතිය ගන්නවා කියන්නේ. නමුත් මේ ස්පර්ශය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් යෝනිසමංශකාරයේ තියෙනවනම් දැන් මේ කරදර වෙන සද්ද තියෙනවනේ සද්ද නිතර නිතර එනවනේ ඒක තියෙද්දි මට ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව අවිදිනකොට අවිදින බව දකින්න පැද්ද කියලා බැලුවොත් පුළුවන් සංඥාවෙන් ඇස්විලා ගිය කෙනාට දකන්න පුළුවන් සද්ද නැති තැනට වැඩිය සතිය ටිකක් කැළඹෙනවා තමයි නමුත් අවිදින බව දැනගන්න පුළුවන් නම් අන්නේ සද්ද විනිවිදින්න පුළුවන් ගතිය රූපේ විනිවිදින්න පුළුවන් ගතිය තියෙනවා ගන්ධ විනිවිදින්න පුළුවන් ගතිය තියෙනවා රස විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. පහස විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක කයි වේදනාවක් තියෙද්දි ආස්වාද ප්‍රසවාසය කරන බව අවිජිනුට වම දකුණ දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම හිතවිලි සද්ද කොයි එක තිබුණත් 100%ක්ම ඉසాత බඳගෙන අඬන්න දෙයක් පාවා දෙන්න දෙයක් නැහැ. ඔය අතරමැද මේ ඇවිදින බව විස්තර මොකක්ද? ඒක ඇවිදින බව දන්නවා. ආන් මේ වගේ මේ වේදනාව හරහා වේදනාව තියේදී යම් ප්‍රමාණයකට ඉඳගෙන ඉඳකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. අවිජිනුට අවිජින බව දැනගන්න පුළුවන් කියලා මේක විනෝදාංශයක් කරගත්තයි කියලා හිතන්න. වේදනාව ආව පළියට ඉසాత බැඳගෙන දුවන්නෙත් නැහැ. හලුවක සාදාලා යන්නෙත් නැහැ. බලනවා වේදනාව තියේදී මට මූල කර්මස්ථානේ කරන්න පුළුවන්ද කියලා. මෙන්න මේකට හිත දාපු යෝගාවචරයා එක දවස් දෙක තුන ඇතුළත පුදුමාකාර වේදනාතෝගයක් දරාගෙන ආස්වාද ප්‍රසවාසය බලන්න පුළුවන් බව සක්මන බලන්න පුළුවන් බව දකිනකොට යාට තේරෙන්න පටන් ගන්නවා හරි එල්ලෙත හිත යෙදෙව්වනම් ඒ හිතේ පුදුමාකාර දැරීමේ ශක්තියක් තියෙනවා. පෙරදිලා වැරදිලා මට බෑ කියලා පටන් ගත්තොත් නම් ඉසాత බඳගෙන අඬයි. එහෙම නැත්තම් සලුව බසා දාලා නැගිටලා යයි. නමුත් මේ තීදිත් මට මේක මහ ලොකු දෙයක් නෙවෙයිනේ කරන්න කියන්නේ මේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න එකනේ. ඉඳගෙන ඉඳගෙන බව දැනගන්න කියලා බැලුවොත් ඒ වැඩෙන වේගය ඒ අරමුණක් විනිවිදින්න පුළුවන් බව වැඩෙන වේගය ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා කවදාකවත් යෝගාවචරයට හිතන්නේ නැති තරම් ශක්තියට වැඩෙනවා. වැඩිලා කවදා හෝ ඊට වැඩි වේදනාවක් තියෙද්දී වෙනදනම් කොත්ත බලි තම්බලා බොනවා. පැනඩෝල් ගහනවා දැන් බලනවා ඒක තියෙද්දිම ආනපනේ කරන අන්තිමට ගිහලා මරණ වේදනාව තියෙද්දිත් ආනපනේ බලන්න පුළුවන් තැනට එනවා. එතකොට මේ මනුස්සයා මැරෙන්නේ නැහැ. ඒ නිසා අමරණීයත්වයට යන්නේ මරණය හරහා. ඒකට මේ මනුස්සයට කියන්න පුළුවන් මනුස්සය දුක්ඛ සත්‍ය දන්නවා. දැන් එව නෙවෙයි වේදනාව වෙනකොටම දුවගෙන ගිහිල්ලා බෙහෙත් බීලා පැන්ඩෝල් ගහගෙන උතුමාකාර බයක් නේ තියෙන්නේ ඔන්න ඔකටයි කියන්නේ අපිට පිටකොන්දක් නෑ අපිට පෞරුෂත්වයක් නෑ අපිට ආධ්‍යාත්මයක් නෑ අපිට මේ කය තමයි ලොකු වෙලා තියෙන්නේ මේ ජීවිතය තමයි ලොකු වෙලා තියෙන්නේ ඒ නිසා ස්පර්ශය වැඩ ගන්න හැටි දැක්කොත් ස්පර්ශයට බෑ එක දිගට යමක් අල්ලගෙන ඉන්න. වටින් වර යා රැල්බුරුර ලදිනවා. ඒ අරින අරින වෙලාවේ ආනාපාන බැලුවොත් ලද ලද වෙලාවේ වම දකුණ බැලුවොත් ලද ලද වෙලාවේ ස්පර්ශ ඉන්න ඉරියව බලන්න ගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා ඒක ඇහිදැල් සහිත එකක්. ආන්නේ විනිවිද දැකීම තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. තියෙන කරදරේ නිසා සලුවක සාදාලා නැගිටින්නේ කරදරේ තියෙද්දි අරමුණ ඇසු කරන්න පුළුවන් ගතිය තියෙන ගතිය තමයි මෙතන මේ දැනගන්න ඕන දේ කියලා දැනගත්තොත් අපි ස්පර්ශය ස්පර්ශය සිදුවෙන හැටි පරිඤ්ඤය වශයෙන් දැනගත්තා. පිරිසිදු දැනගත්තයි කියලා මේක සිංහලෙන් කියන්නේ. පිරිසිදු දැනගන්න නම් බොහොම සරල ආප්තෝපදේශයක් ගන්න පුළුවන් ආනාපානය කරන වෙලාවේදී කරදරයක් නැතුව දිගටම ආනාපානය පවතිද්දී කවදාකවත් ස්පර්ශය පරිඥය කරන්න බෑ කරදර තියෙනකොට විතරයි ස්පර්ශය හොඳට අල්ලගන්න පුළුවන් එකම අරමුණේ දිගට යනකොට ස්පර්ශය අල්ලන්න බෑ එයා මොකක් එක්ක පොර පිටිර දාන්න ඕනේ වෙන එකක් එක්ක රණ්ඩු වෙන්න අරින්න ඕනේ සද්දයක් ඇහෙන්න ඕනේ වේදනාවක් යන්න ඕනේ සද්ද එන්න ඕනේ ඒතියෙදිත් මේ මූල කර්මත්තන් අල්ලන්න හදනකොට මේ ස්පර්ශයේ හැම පැතිකඩක්ම පේනවා. ඒක හටනකට දාන්න ඕන. ඒක පොරපිටියකට දාන්න ඕන. ඉතින් ඒ පොරපිටිය තමයි විපස්සනා භූමිය කියලා කියන්නේ. ඒක අපි ඉල්ලලා ගන්න ඕනේ. අපිට සද්ද ඇහෙනවා. කරදරකාරී සද්ද ඇහෙනවා. වේදනාවක් දැනෙනවා. සිතිවිලි එනවා. ඒ එනකොට සටන පාවා දෙන්නේ නැතුව මේ තියෙද්දිත් හරියට දී යටින් ගින්දර ගෙනියන්න හදනවා වගේ ගත්ත අරමුණ කඩා ගන්න නැතුව යන්න පුළුවන් නම් තනියේ දණ්ඩ ගැන මිනිසෙක් වගේ අත්දලක් නැතුව වටපිට බලලා වැටෙන්නේ නැතුව පියවර පියවර තියන යන්න පුළුවන් නම් කඹේ යවිදින මිනිසෙක් වගේ තමන්ගේ සමබර භාවයේ සලක ගන්න පටන් ගත්තොත් දැන් තියෙන පරිේශන අනුව පෙන්නනවා අන්න එහෙම වෙලාවට විතරයි අපේ මොලේ වැඩ කරන්නේ අනික් වෙලාවට අපි පුරුදු කරපු පාරදී කියන වයින් කරපු බොනික්කෝ වගේ ඒක දිගේම යනවා ඒක මීහරකෙකුටත් කරත හැකියි. ඒක සාමාන්‍ය chimpanzeeෙකුට කරත හැකි ඒ වැඩේ. මේ හදිසියක් ආපු වෙලාවේදී සතිය කඩා ගන්න නැතුව මේක තඩමාරු කරන හැටි chimpanzeeෙකුට කරන්න බෑ. මීහරකෙකුට කරන්න බෑ. රෝබෝ යන්ත්‍රයකට කරන්න බෑ. කරන්න පුළුවන් මනුෂයාට විතරයි. ඒක හයෝනිසු මනසකාට වැටුනොත් ඒ කෙලෙසට අදිනවා. දැන් බුදුහාමුදුරු කියපු දේ බණ අහලා නික්ලේශිව කරදර නැතනක සතිය පිළිවෙල පුරුදු කරපු එක්කෙනෙකුට මේ ස්පර්ශය කියලා කියන්නේ ලෑස්තිලා ගියේ නැත්තම් කෙලෙසට අදිනවා. ඒ කෙලෙසට අදින බව දැනගෙන නික්ලේශී තන ගෙනත් තියෙන එකයි මගේ යුතුයකම කියලා මේක දිහා ස්පර්ශය පරිඤ්ඤය වශයෙන් දක්නාසුලුව මේකට වෙන්න ඉඩ ඇරියොත් ඒ මනසට ආතතියක් එන්නේ ඒක පරිේශනයක් විතරයි. සද්දයක් වෙනකොට මම කොහොමද වැඩ කරන්නේ? වේදනාවක් වෙනකොට මම කොහොමද වැඩ කරන්නේ? හිතවිල්ලක් ඉන්නේ මං කොහොමද වැඩ කරන්නේ කියලා ටික ටික ටික ටික යොදලා බලන්න පටන් අරගත්තොත් ඒ මම මේ කියන්න හදන කාරණාව අල්ලා ගැනීමේ තමන්ට හුරු කර ගැනීමේ වයස සීමාවක් නැති බව ආකර්ශනීය විදියට විද්‍යාව දැන් ඔප්පු කරලා තියෙනවා. මේ කාරණාව තේරුම් ගත්තොත් අවුරුදු 6 ළමයෙකුට අල්ලතෑ කියන. සරුවචනසකිය මල්මද කුමාරියකට විසාකාවට වගේ මල්මද කුමාරියකට අවුරුදු 7 වෙනකොට සෝවන් වෙන්න පුළුවන්. ඒ මොකද මේ කරදර ගැන කතා කරන්නේ ඒ කරදර ඇස්සේ මේ සතිය වත්තන්න පුළුවන්. ඔය පඬිත සාමණේර සංකීර්ත සාමණේර මේ අවුරුදු 7 වයසේ වයස බලපෑමක් නැහැ. ඒ වගේ මේ ත්‍රිපිටකය දැනගෙන තියෙන්න ඕනේ විනය දැනගෙන තියෙන්න ඕනේ මහාන වෙලා ඉන්න මොන්නම දෙයක්වත් මේ මේ මේ කියන කාරණාවට බලපන්නේ නැහැ. මේක මේ බෞද්ධ වෙන්න ඕනේ අබෞද්ධ වෙන්න මොනම දෙයක්වත් බලපාන්නේ නැහැ. ඒ නිසා මේ මනසේ තියෙන මේ හැකියාව ක්‍රියාවත් කළේ නැත්තම් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනයක් මුර්ගයි. තිරිසක්. පපංචාවි රතෝ මාගෝ. ඒ වෙනුවට අනී මන් දැන් මොකද කරන්නේ? අරියා ගන්න ඕනේ, මෙයා ළඟට යන්න ඕනේ කියලා හිත කලබල වෙලා නගරනවට අපි පාවිච්චි කරන වචන ප්‍රපංච කරනවා කියලා. දක්කුමුක් වෙනවා කලබල වෙනවා. මගෝ කියන වචනේ පාවිච්චි මගෝ කියලා කියන්නේ මුර්ගයාට. ඒ මනුස්සයා ළඟ කිසිම ගුණ ධර්මයක් මොකොත් නැහැ. කලබල වෙච්ච ගමන් කොරල් කටේවත් අත දාගන්නවා. ඉතින් නගලනවා. ඒ වෙනුවට තාමත්ම අහිංසකව මේ සද්දේ මං කියලා අපි ගන්න නෙවෙයිනේ. මට තියෙන්නේ පුළු පුළුවන් වෙලාවේ ආනපාන ඉන්න එක නිසා සද්දේ තිබිච්චාවයි. පුළු පුළුවන් වෙලාවේ මං ආනපානට හිත යන්න ඕනේ. සද්දයත් එක්ක නොගැටෙන්න සද්දයත් එක්ක වෛර නොකරන්න මම අහිංසක වුණොත් එයාට මුනිවරයයි කියලා කියනවා. අහිංසකා යෝ මුනයෝ. කරදර ආවේ මම කියලා නෙවෙයි නිසා මේ අහම්බෙන් ආපු කරදරයට වෛර කිරීමෙන් තමයි මම පව් කරගන්නේ. මේ කරදරේ තිබිච්චාවයි මට හිත තියන්න ඕනේ ආනාපානේ ඉරියව්වන් දාන්නවා. සක්මනේ දැන් ඒක දාන්නවා. ඒ නිසා මම මේ ආපු කරදර ගැන රොස්පරොස් නෑ, රණ්ඩු දරුවල් නෑ. ආපහු මගේ නික්ලිෂි භූමියට යන්න ඉතාමත් අහිංසක ප්‍රයත්නයක් ගත්තොත් ඔය මොන කරදරයක් තිබ්බත් ඒ ඉරියව්වට ඉරියව්වට ආපහු එන ගමන යන්න මොනම බාධකයක් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරනවා අරමුණෙන් හිත පිටගෙන යන්න බලපාන කෙලෙස් කොච්චර ශක්තිමත් කියලා අපි හිතුවත් ඒ ඒ එකම කෙලෙසකට සතිය කඩන්න බෑ. සතිය ඊට වැඩි බලවත්. ඒක නිසා උඹ වට්ටපම් මන්න කියනවා. උඹ පුළුවන් තරම් වට්ටපම් මං නැවත ගෙනත් තියනවා කියන දෙයට මේ කියන ප්‍රතිශක්තියට මේ ශීර දැරීමේ ශක්තියට පොඩ්ඩක් තට්ටු කරලා ඉඩ අරන් දුන්නොත් එයාගේ වර්ධනය අසීමිත ඕනම දෙයක් කරා යන්න පුළුවන්. එයා වෙන ලාභේ තමයි Taman ඔක්කොගෙම ස්වාධීන වෙනවා. මං අරක නෑ මේක නෑ මං කරපු පරණ පිප්පින් නෑ මට ගුරුවරයෙක් නෑ මොකක්වත් නෑ තමයි තියෙන වැරදුනාට පස්සේ වැරදිත් තැන ඉඳලා අපව ගේන පාර දන්නවා එච්චරයි මං කරන්න ඕනේ වැරදිච්ච ගැන කතා කරන්නෙත් නෑ පශ්චාත්තාප වෙන්නෙත් නෑ ඒක මම කියලා කරපු එක නෙවෙයිනේ මම කියලා කරපු එක තමයි මගේ මූල කර්මස්ථානය මූල කර්මස්ථානට ආපු ගම පුළුවන්තරම් විස්තර සහිතව ඒක බලනවා මොකද දන්නවා එහෙම විස්තර සහිත බලන ගතියට සමීපුනේ නැත්නම් වෙන අරමුණට ඇදෙන ගතිය වැඩියි නිසා මේ විදිහට මූල කර්මස්ථානයේ සරණ පිහිට ආධාරකය සමාදන් වීම කියන කාරණාව දන්නවා ඒක බොහොම සමානයි මිහිරි ලෙස බලනවා කියන එකට ප්‍රමෝදයෙන් බලනවායි කියන එකට එහෙම නැත්නම් ඒකට නන්දියක් ඇති කරගත්තයි කියන එකට ඒක නිසා නිකන් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් හිත කෙලෙස් වල දිව්වත් එක චිත්තක්ෂණයක් හරි කායගත සතිය පිහිටවන්න පුළුවන් නම් එහෙම නැත්නම් කලබල අතරමාරේ කලාතුරකින් චිත්තක්ෂණයක් වශයෙන් කයට හිත පිහිටවන්න පුළුවන් නම් ඒක නිවන කියලාම බාරගත්තට වැරද්දක් නැහැ. කලබල අල්ලපනල් ආස්සේ එක චිත්තක්ෂණයක් අපිට පුළුවන් නම් වැඳලා හරි යදලා හරි මොන දෙයක් කරලා හරි මේ ඉඳගෙන ඉන්න බව දැන තැනට ගේන්න ඒ චෙත්තක්ෂණයට කියනවා තදංග නිබ්බුති කියලා. එතන ලැබෙන නිවන. ඊට පස්සේ ඒක තේරුම් ගත්තා නම් යෝගාවචරයට එයාගෙන් අහන්න පුළුවන් ඥානෙ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමසාවිදි කියලා දෙන්න පුළුවන් මේ ඇති කරගත්ත වර්තමානයේ ගත්ත චිත්තක්ෂණය තව චිත්තක්ෂණයක් වැඩි කරන්න මොකද්ද කරන්න ඕනේ වැඩේ එච්චරයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. දැන් මේ සුද්ධ කරගත්ත එකේ වැටෙන්න දෙන්නේ නැතුව තව චිත්තක්ෂණයක් තියන්න. ආන්න මේ වැඩේ කරනකොට බලන්න මෙවැනි ප්‍රයත්නයක් නැති හිත මෙවැනි උගන්වීමක් නැති හිත අදින්නෙම කෙලෙසකට. ඒක නිසා අපි මේ වෙලාවේ මේ වගේ භාවනා මධ්‍යස්ථානයක නොසිට gedara keetiyai කියලා හිතන්න. මොනවද අපි කල්පනා කරන්නේ? අපි මොනවටද කය යොදවන්නේ? අපි මොනවටද වචන යොදවන්නේ? තියනවාද ඒක පිළිබඳව සීමාවක් ප්‍රමාණ කිරීමක්. අපි හැම කෙනාම අපේ ලෝකවල ඉඳගෙන ඒ අරයටයි මෙයාටයි ඊයටයි හෙටටයි අතෙන්ටයි මෙතෙන්ටයි කල්පනා කරගෙන ඉන්නවා මිසක් බුදුසජාණන්සේ සඳහන් කරන කවම කවදාකවත් බුදු උපදේශයක් නොලැබිච්ච කෙනාට මේ වර්තමානයේ ඉඳීම කියන මේ චිත්තක්ෂණයේ හිතට එන්නෙම නැහැ. අවුරුදු 100ක් හිටියත් එන්නේ නැහැ කියනවා. උගන්වන්න ඕනේ. උගන්වුවාට පස්සේ මේ ස්පර්ශය අදිනවා ඊට වැඩිය රසමසෝල වලට. අර ඇති කරගත්ත චිත්තක්ෂණ වෙනකොට ආදී ඒකට කනගාටු වෙන්න එපා. මොකද ඒක නිසා ඒක අපි හිතලා ගත්ත එකක් නෙවෙයි. ඒකට කනගාටු නොවි ඒ ඉන්න කුණු ජාලාවේ ඉඳලා කෙලෙසේ ඉඳලා ආය තමන්ගේ වර්තමාන මොහොතට එන්න මොනම බාධාවක්වත් ලෝකේ නැහැ. අන්නේ බව දැක්කට පස්සේ තේරෙනවා මනුස්සකම කියලා කියන්නේ කොච්චර කොච්චර වටින දෙයක්ද මොකද ඒක තිරසනෙකුට ගන්න බෑ මෙන්න මෙතෙන්දයි බුදුරජාණන්සේ ඇනේ ගන්න උදාහරණයක් වශයෙන් පටාචාරා බුදුරජාණන්සේ ළඟට එනකොට දරුවෝ දෙන්නමත් මැරිලා මිනිස්සුත් මැරිලා ණයෙක් ගහලා අම්මා තාත්තා දෙන්නම මැරිලා අයියත් එක්ක ගිනි ගන්නෝ චිතකේ ඇඳුනුත් නැහැ දරුවෝ දෙන්නෙක් වදපු කාන්තාවක් පියාකුසේ දකින්නකොට අප්පුඩි ගහගෙන කලන්ත හැදෙනවා වතුරක් දකින්නකොට බීචිකාවක් එනවා. දුමක් නගිනවා දකින්නකොට බීචිකාවක් එනවා. වැස්සක් වහිනකොට බීචිකාවක් එනවා. මොකද මේක තමයි ඔක්කොම නැති කෙරේ. ඒ ඔක්කොම ඔය අවුල් ජාලාව මැද බුදුරජාණන් ශ්‍රීලංකට ආවට පස්සේ සෙනඟ බලන්න හිටියා මේ පිස්සුවක් කඩනකට ධර්ම සභා මණ්ඩපෙට ඔක්කොම තරහෙන් බලන්න හිටියා මේ බුදුහාමරට කෙරුවේ නිග්‍රහය කියලා. බුදුහන්සේ කිව්වේ නංගි සීයලව ගනින් කිව්වා. සීයලෙව්වා. ඒ තියෙන කංකරච්චල් එනකන් තමයි ඕගොල්ලෝ ටිකක් ප්‍රමා වෙන්නේ. කවදාද රෙදි නැති වෙච්ච දවසේ තේරේ සීයලව ගන්න රෙදි ඕනේ නැහැ. අනේ රෙදි නැති වෙනවා නම් කොච්චර හොඳද? මිනිහත් නැති වෙලා දරුවොත් නැති වෙලා අම්මා අප්පත් නැතිලා සහෝදරයන් නැතිලා ගෙටත් ගිනි අරගෙන රෙදිත් නැති වුණාට පස්සෙත් පුළුවන් නම් දැන් අපි මොනවද මේ චර්චුරු ගන්න කියලා හිතන්නේ? මේ භාවනා කරනකොට අපිට අරක නැහැ මේක නැහැ කියනකොට මේ බුදුහාමතුරු භාගෙට hina වෙලා බලන ඉන්න මේ අමනියෝ ධානි අපි ඉස්සරහ බුදුහාමරු කෙනෙක් තියාගන්නේ මොකටේ මොකද අපිට තියෙන ප්‍රශ්න බුදුහාමරට ආපු නැති ප්‍රශ්න මේ අපිට විතරක් ආව ප්‍රශ්න කියලා අපි හිතනවාද නෑ රාජ්‍ය කිතරකින් එළියට බෑපු රජපැටියෙක් අවුරුදු 45ක් හිටියා කවදාක සරපු දෙයක් පාවිච්චි කළා නෑ කවදාකවත් ගමන් මල්ලා ගෙනියලා නැහැ. ඉතින් ඒක කරන්නේ බුදුරජාණන් මේ කියන්නේ. ඒ නිසා අපි ඔය හිතුවට ඔය කවුරුරි කැස්සක් කැස්සට සතිය කැඩෙන්න ඕනෙම නැහැ. කවුරුරි හද්දයක් කරාට සතිය කැඩෙනවයි කියලා කියනවනම් ඒ ඉතින් මුර්ගයි. මුරුගේසු අමනයි. අපි මෙතෙන්ට එන්නේ එහෙම තමයි. අපි උත්සාහ කරලා බලන්න ඕනේ සද්දා ආවත් ඉඳගෙන ඉන්න බව දැනගන්න මොකද්ද තියෙන බාධාව නැවත සතිය පිහිටවන්න තියෙන මොකක්ද බාධාව අර ද්වේෂය අනිත් එක මේ ඉඳගෙන ඉන්න ඉරියවට අපි කැමති නැහැ මොකද ඒකේ ආසව නැහැ ආශ්‍රව නැහැ උපාදානිය නැහැ අල්ල බදා ගන්න දෙයක් නැහැ ඒක නිසා අපි හිත මෙතෙක් කල්ම ගියේ ওই රස රස උළු දිගේ අල්ල ගන්න දේවල් දිගේ ගිහිල්ලා ඒ විතරක් නෙවෙයි කොච්චරක් අපි මේ වසංගතයට අහු වෙලා තියෙනවද කියලා හිතනද අපේ දරුවන් අපි මොනවද දෙන්නේ කියලා හිතන දෑවැද්ද වශයෙන් පුළුවන් තරම් ආශ්‍රව වැඩි වෙන දේවල් ගොඩාක් හේතු කරලා තියලා ඒක પરම්පරා ගානක් අපා යන දේවල් ඉතුරු කරලා තමයි අම්මයි තාත්තයි බෝධලේ දෙන්නේ. ගොඩ එන්න බෑ. ගොඩ එන්න බෑ. අපි මේ දරුවෝ දෙමාපියෝ දරුවන්ට දෙන දෑවැද්ද පැත්තක තියන්නකෝ. හාමුදුරුවෝ තමන්ගේ ගෝලයන්ට මොනවද දෙන්නේ කියලා බලන්න. අරිට හපක්. අපේ ලොකු සාන්ති දීලා තියෙනවා. ඒ නිසා ආ විහාර විහාර ඉදම් දීපල දීපල බාර ගන්න එපා. ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු බාර ගන්න එපා પરම්පරාවෙන් යන. මොකද අනේ පොඩි උන් අහිංසකයි. උන්ට දුන්නාට පස්සේ ගියක් මේ මේ ආරාමයක් බලාගෙන කියලා ඒකට බරපතල වැඩ ඇතුව සිරතනුවක් දුන්නා වගේ. ඇයිතික රකින්න බෑ. ඉතින් අපි උත්සාහ කරන්නේ අරුට පුළුවන් තරම් ආශ්‍රව ඇති වෙන පුළුවන් තරම් උපාදාන ඇති වෙන එක දීලා ඔන්න මම නම් මට කරන්න යුතුයකම කෙරුවා ඌට කෙලින්ම අපායට යන්න પાස්පෝර්ට් එක හදලා දුන්නා වගේ. එක්කිනෙකුට විසඳෙන්න බේරෙන්න පුළුවන් කමක් තියෙන බෑන්ඩ හිතක චිත්තක්ෂණයක ඉඩක් තියනවාද කියලා අපි දරුවොත් එක මොන සෙල්ලමද කරන්නේ. අපේ දෙමව්පියන් කියලා අපි මොනවද කරන්නේ. අපේ නෑ ඉන්න කියලා අපි හිතව දුන්න කියලා අපි මොනවද දෙන්නේ. දුන්නට පස්සේ උන් අල්ල බදා ගන්නවා කියන කහන දෙයක් නැහනේ. කටු ගහේ කටු කොරළු කරන්න ඕන කමක් නැහනේ. දීලා අපි සතුට වෙනවා. අනේ අපේ දරුවන්ට හිතූ පැතූ සම්පත් අපි දුන්නයි කියලා ඒ අකා සුද්ධ වශයෙන්ම කියලා අපායේ අඩියම තට්ටුවට වැටෙනවා. ඒ වෙනුවට කිව්වොත් මේ ජීවත් වෙන ටිකේ ආශ්‍රවයෙන් නැති තැන, උපාදාන නොකරන තැන පරිශනයක් පොඩ්ඩක් කරලා බලපන්. කවුද අපි කියන්නේ අහන්නේ ওই දරුවා හයිද? කවදාවත් නැහැ. කවදාවත් අහන්නේ අපි අමලට තාත්තලට කියන්නේ අහයිද? අපි යාළුවෝ කියන්නේ අපි නෑ ඒකට කවදාකවත් පිළිගන්නේ. හැබැයි ඔක්කොම බරපතල බෞද්ධයෝ. උපෙන දාතික කොටු එළියලා තියෙන්නේ බෞද්ධ කියලා තමයි. නමුත් එක එකක් දන්නේ අපි කරන්නේත් අපිත් ගාගෙන කක්ක කරගෙන ගාගෙන අනුන්ගෙත් ගාන එක තමයි. මේ වෙනුවට Tamange මේ කෙලෙසයිත ජීවිතේ කායගත සතිය කියන මේ වර්තමානයේ කෙලෙස් නැත්තනක තියලා ඒකේ ඉන්නකොට වටේ තියෙන කෙලෙස් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කෙලෙස් අර නික්ලේශී චිත්තක්ෂණයේ කෙලසන්ඩ වට වෙලා තියෙන හැටි බලනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා අපි යමක් හම්බ කරා ඒ සියල්ලම අපි අපායට ගෙනියන කරදරකාරක ස්වභාවයෙන් ලැබෙන දේ එහෙම කන්නේ ස්වභාවයෙන් ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි ඒක ඉතින් වෙච්ච දෙයට එන්න සේරුදු ලබා උපන් හරියට බබා හම්බ වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ ඉල්ලලා අරගෙන මේ කන පරිප්පු දිහා බලනකොට මේ පෘථග්ජනයා කියන සතා සෝරි කියලා හිතනවා. යමෙක් මරණ මොහොත දනක දක්වාම හම්බ කරන හැටෙත් මරණින් එහාට ගිය ගමන් අහ කියන කොටයි මේ පොඩි මොහොත ජීවත් වෙනකන් දැක ගන්න බෑනේ අපිට. මැරිලා මැරෙනවත් එක්කම වගේ මෙතෙක් කරපු සේරම පිළිබඳ පුදුම පශ්චාත්තාවයක් ඇති වෙනවා. අනී රණ්ඩු සපර කරගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධ පාන කරන හම්බ කරපු දේ ඔය එලිපැත්තෙන් එහාට බලපන්නේ නැහැ. ඒ වගේම හැම එකම මැරෙනවා මැරෙනවා මැරෙනවා මැරෙනවාම. ආය කවුරක්වත් අත උසලා කියන්නවත් නැහැ නෑ මම නම් මැරෙන්නේ නැහැ කියලා. මම මේ කරන්නේ සාපයක් නෙමෙයි. මම හුද්දට කේන්දර බලන්න දන්නවා මට කිතයි ඕනම කේන්දරයක් බලලා මැරෙනවමයි. හැබැයි දිනේ විතරයි දන්නේ නැත්තේ. මම හුද්දම කේන්දරකාරයෙක්. බැලුවක මං කියාගේ ෂුවර් මේ විදිහ මැරෙනවා. ඔයගොල්ලෝ මොකද්ද කරන්න හදන්නේ ඉන්නකම් අර රැස් කරන්න හදලා භාවනා කරන්න වෙලාවකුත් නැහැ දරුවෝ ගැන හිතමින් අතක දැන් මෙතන ගැන හිතමින් ඒකත් නැති කරලා ඒක දරුවන්ට කරන ලොකු උදව්වක් කියලා හිතන එක ඒකයි මම මේ කියන්නේ උන්න පුළුවන් නම් කියලා දෙන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රවසහිත ලෝකේ එහෙම නැත්නම් මේ මහා සාගරේ වියලිතනක් හොයලා දීලා තියෙනවා දීපයක් හදලා දීලා තියෙනවා ආශ්‍රව නැති උපාදාන නැති පුළුවන් නම් බුදුහාමුදුරු ගිහිල්ලා සාවදු කුමාරයන්ට ගහන ඉලවර කටි කිරිසුඳ ගියේ නැති පුංචි හාමුදුරන් කියලා දුන්නා වගේ පුළුවන් නම් අකමැති එක තිත්ත බෙහෙතක් පුළුවන් නම් තොලකට ගාවන්න පුළුවන් නම් ඒක තමයි දෙන තියෙන ලොක්කම දෑවැද්ද. ඒකයි බුදුරජාණන්සේ සුද්ධෝත්තර රජුරණ දුන්නේ. ඒකයි යසෝදරාවට දුන්නේ. ඒකයි මාතෘ දිවි රාජයට දුන්නේ. ඒකයි පුතාට දුන්නේ. හැබැයි මොකද උනේ? සාක්්‍ය પરම්පරාවම ඉවරයි. මේ වැඩේ කෙරුවට පස්සේ සුද්ධෝදන රජු පපුව වතුර ගා ගන්නවා දැන්. මියත් ගියා. ඊට පස්සේ රාහුල කුමාරයත් ගෙන්චා. නන්ද කුමාරයාත් ගෙනිච්චා. ඊට පස්සේ රජකම දෙන්න කවුරක්වත් නැහැ. මේ සුද්ධෝදන රජුරන් මේක પરම්පරාවෙන් ලොකුම දේ. බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍ය දෙන්නේ. ඒක නිසා මේ ස්පර්ශ කරන එක පිළිබඳ හොඳට අවබෝධයක් ඇති කෙනෙකුට තේරෙනවා නම් තව කෙනෙකුට අපි අනුකම්පා මෛත්‍රියෙන් දෙනවා නම් දෙන්න තියෙන්නේ මේ ස්පර්ශය කියන එක පිළිබඳ අවබෝධය ලබා දෙන්න පුළුවන්. ස්පර්ශය දුවන්නේම කුඩලා තීතර අදිනා වගේ ආශ්‍රවයක්ද. කවුරු හරි නැත්තම් මේක නෙවෙයි නම් වෙන්නේ උත්සාහ කරලා බලන්න වැඩියෙන්ම උපාදානයේ තියෙන තැනට අදින්නේ. මේක දකින්න එක පවක් නෙමෙයි. මේක දකින්න එක ෂටගතියක් නෙමෙයි. මේක දකින්න බෑ බුද්ධ උත්පාද කාලයක නොවේ. මම නැවතත් කියනවා. මේක කවදාකවත් Tamanne දකින්න බෑ බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්වෙන්නේ නැත්තම්. බුද්ධ උත්පාද කාලයකට වෙලා මේක දැක්කේ නැත්තම් එහෙනම් දුර්ලභා කන සම්පatti තත්ත විවේකෝ විපatti කියලා අපේ ලොකු සාන්දේ බණපදයක් කියලා දුන්නා. මේ ක්ෂණ සම්පatti ඊටාම දුර්ලභයි. ඒකේ පෙන්කෙලියෝ ඊට වැඩි විපත්තියක් ඌට නැහැ. මොකද හම්බ වෙන්නේ නැහැ බුද්ධ ශාසනයක් අපට. හම්බ වෙච්ච වෙලාවෙත් මේ රට්ටු දුවන විදිහට ඇහැ නලවන්නයි, කන පිනවන්නයි, දරුවොත් එක්ක මේ සම්භාතනවල, කාණිවල ඇවිදින ඇවිදිල්ලත් එක්ක බලනකොට ඒක විසුක දර්ශනයක් බව දන්නේ නැතිකොට එහෙම නැත්නම් කිරග්ග සමාජයක් කියලා දන්නේ නැතිකොට ඉතින් අපිට හිතෙන්නේ මේ මේ රැට නොකා මේ වගේ තැනක ඉන්න ගියාම හරිම කරදරයි. හරි වෙහෙසයි. අනේ කවද්ද මේ දවස් පහ ඉවර වෙන්නේ කියලා බලන් ඉන්නේ. අර අර ලෑස්ති කරලා තියෙන පිදේනිය කණ්ඩ යන්නේ. ගෙදර ඉන්න කට්ටියක් තියෙනවා අනේ අපරාධි දුක් විඳිනවා. මොකද ඒගොල්ලෝ දන්නේ සැප ඕන නොතන. නමුත් බුදුහාමුදුරන්ට වැරදිලාද නැත්නම් ධාරිපුත්තු සෝවාන්සේට වැරදිලාද නැත්නම් අපේ ගෙදර ඉන්න කට්ටියට වැරදිලාද කියලා හිතා ගන්න බෑ. මුදුවට තේරෙන දේ තමයි අරමුණක හිත තියලා අරමුණේම පවත්න්න පුළුවන් තරම් යම් ප්‍රමාණික සතියාවට පස්සේ ඒක පැන්නනේ අරමුණකට සූපෙට හරි සද්දෙට හරි ගන්ධෙට හරි රසෙට හරි ඒක සරුවඥාන්සේ කියන උඹේ තියෙන කෑදරකමට ඒ අරමුණ තෝරාගත්තට ඒ වෙනුවට වෙන අරමුණක් ඕනනම් ගන්න තිබ්බා ගන්න නැත්තේ ඇයි වැඩිම මනාප තියෙන එකට තමයි පණින්නේ ඒතර අතහරින්නේ මොකද්ද නික්ලේශී තමන්ගේ මූල කර්මස්ථානේ ඒ බව දැනගෙන සිත් පීඩා ගන්න එපා ආයෙත් ගෙනල්ලා මූල කර්මස්ථානේ තියන්න එහෙම නැත්නම් ඒ වැඩියෙන්ම කෙලස් තියෙන අරමුණ වෙනුවට ඒක ගැනීම නිසා ඒ වෙනුවට තිබුණ අනික් සියලු අරමුණු මම මේ එකක් තේරීම නිසා මේ තියල්ල පාවා දුන්නා නේද කියන දැනීම කාට හරි ආවනම් එමස කවදාකවත් මේ තමන්ගේ මනාපේ දිගේ මනාපමනාප දිගේ මෙච්ච රණ්ඩු සරුවල් කරන එකක් නෑ. මොකද අපේ මනාපමනාපේ පැහැදිලිවම දුවන්නේ ආශ්‍රව දිගේ. පැහැදිලිවම දුවන්නේ උපාදාන දිගේ. ඒ නිසා ස්පර්ශ වෙන්න දෙන්න ඒ ආශ්‍රව නැති උපාදාන නැති. ඉතින් ඒක අපිට දැක ගන්න පුළුවන් ආනාපානේ බලනකොට ඊ ආස්වාද ප්‍රසවාස දෙක මැද තියෙන හිස්තනේ ස්පර්ශ නැහැ. ඒ මොකද එතන ආසම නැහැ. එතන උපාදාන නැහැ. ඒක කවුරක්වත් දකින්නේ නැහැ. මොකද හේතුව ඒක පන්නලා යනවා අපි ආස්වාසිය දකින්න ප්‍රසවාසිය දකින්න මැද දකින්නේ නැහැ. මැදට අපිට ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැත්තේ ස්පර්ශ කරන තාක් කරන්නේ ආසව තියෙන උපාදාන තියෙන තැන විතරයි. ඒ විතරක් නෙවෙයි අපි හිතමු ආනාපානය කරගෙන ඉඳලා ආනාපාන සංසිඳිලා හොඳ විවේක තැනකට ආවයි කියලා. මුදුම චකිතයක් නේ හිතට එන්නේ. මුදුම අසරණ ගතියක්, බය ගතියක්, ගතියක් එන්නේ මොකද අර ගිහිල්ලා තියෙන්නෙම ආසව දිගේ. ගිහිල්ලා තියෙන්නෙම උපාදාන දිගේ. ඉතින් අපිට ඒ වගේ ගිය වෙලාවක දැන් මේ කෙලෙස් නැතිකම තියෙන්නේ. පුළුවන් නම් සැක උපදවන්නේ නැතුව පුළුවන් නම් ඊගාට මොකද්ද කරන්න ඕනේ කියන්නේ නැතුව මේක හේම පටල වෙන්න අරින්න මේක හොඳට හිතට වද්දා ගන්න අරින්න කියලා ඒක උපයාගත්ත මනුස්සයාටවත් ඒක වටනාකම තේරුම් ගන්න බෑ කමඨාන සුද්ධුනේ නැත්තම් ඒක නිසා හුද්දට මතක තියාගන්න ස්පර්ශය ස්පර්ශ කරන්නේ පාදාන නිසා කාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනා නොච පරන්දහෙය පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඔක්කොම ඉන්න වෙලාවේදී ශාසනෙට ගෞරව සංග්‍රහ වැඩි වුණා. නිකන්ටයින්ට ගෞරව සංග්‍රහ නැති වුණා. ඒ නිසා මේ මිනිස්සු මගේ ඉඳලා ත්‍ස්තවාදීන් නැත්නම් කුලී හේවයින්ට සල්ලි දීලා සංඝයාට බයින්න පටන් ගත්තා. පින්න පාත යනකොට ප්‍රසිද්ධිය නිග්‍රහ කරන්න පටන් ගත්තා බුදුහාමුදුරත් එක්ක. ඉතින් ආනන්ද හමුදුරයිල කියෝ බුදුරජාණන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ වෙන පැත්තකට යමු කියලා. අනන් ගත්තේ නැහැ. දෙවෙනි සැරේත් කිව්වා. තුන්වෙනි සැරේ කිව්වට පස්සේ ආනන්ද මොකද? අනේ ස්වාමීන් වහන්සේ අපිට නම් බැන්නත් කමන ඔබ වහන්සේටත් බයින. පින්න පාත යන්න බෑ. මිනිස්සු බයින. ඉතින් ප්‍රතිපදාන දැන් හරි මෙතනින් ගියාට පස්සේ එතෙන්දිත් බැන්නොත් මොකද කරන්නේ? ඒ නිසා ආනන්දෝක දවස් හතින් නතර වෙයි. කොහොම ඉමු? ඕනේ දැන් බැනපු දාවයි. ඒකල බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට උදාන ගාතාවක් කියනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨ ඔබ ගමේ හිටියා වෙන්න පුළුවන් අරඤ්ඤේ හිටියා වෙන්න පුළුවන් ඔබට සැප දුක් කොහොමද ස්පර්ශ කරනවා මේක සැපයි මේක දුකයි කැලේ හොඳයි නැත්නම් නගරේ හොඳයි මොනවා හරි සුඛ දුක් පුට්ඨ නේව අත්තනා නෝච පරන්දහේ මේ සැප දුක ආවේ කැලේ නිසා හෝ අරයන් නිසා හෝ මියා නිසා හෝ කියලා ආත්ම සංඥාට වැටෙන්න එපා ඒ වගේ කවුරුත් දීපු දුකක් සැපක් නෙවෙයි. පුසන්ති භස්සාව උපතින් පටිච්ච උඹේ අවශ්‍ය අරමුණ ඒ වෙලාවට තෝරාගන්නේ උඹේ රුචි අරුචිකම් අනුව අරමුණ ඕන තරම් තියෙනවා ස්පර්ශෝ ස්පර්ශ කරන්න උඹේ රුචිකත්වය අනුව උඹේ මනාපමනාපාන උඹේ පෞරුෂත්වය අනුව උඹට මේ වගේ රුචිකත්වයක් මේක හොඳයි මේක නරකයි කියන පංගුපේරුවක් නැත්තම් ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැහැ එතකොට දුකක් නැහැ ඒක හොඳට පේනවා ආශාස් ප්‍රසවාස දෙක මැද ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැහැ. ආශාස් ප්‍රසවාස හොඳට ගිවන් වුණාට පස්සේ ස්පර්ශ ස්පර්ශ කරන්නේත් නැහැ. අපි රූප බල බල ඉන්නකොට කන ශබ්ද ස්පර්ශ කරන්නේ නැහැ. අපි රූප බල බල ඉන්නකොට ගඳක් අඳුනට ස්පර්ශ කරන්නේ නැහැ. පහතක් ස්පර්ශ කරන්නේ නැහැ. හොඳට බලන්න ආශාස් ප්‍රසවාස හොඳට සංසිඳිකන ඉන්නකොට මේ කය ස්පර්ශ කරන්නේ නැතිව තේරෙනවා තමයි. කයේ පදාස නැහැ. ඒ නිසා මේ ස්පර්ශය පිළිබඳව ස්පර්ශ දුවන්නේම ආසවනොයි දුවන්නේම උපාදාන අනුයි කියන එක ඔලුවට දාගෙන අපේ රුචි අනුව යන්න දුන්නොත් කෙලින්ම අපායට යන්නේ මොකද වැඩිම ආසවතියක් ගන්න දුවන්නේ වැඩියෙන්ම උපාදාන තියෙන දැන දුවන්නේ ඒ නිසා අපි ඒක එක සැරනත කරන්න බැරි නිසා උපාදාන ආසව නැති තැනක් අරමුණක් කරගෙන ආලම්බණයක් කරගෙන පුළු පුළුවන් වෙලාවෙ ඒක හිතට වද්දා ගන්න ගියොත් බුදුරජාණන්සේ සඳහන් කරනවා නිත්‍ය භාවනා කරන කෙනාට අනිවාර්යම ටික කාලෙකින් නික්ලේශී තන මොකද්ද කියලා තේරෙනවා නිවන් ලබන්න ඉස්සෙල්ලා. ඒක දියුණු පවුණු කරන්න ජීවිතය හදාගන්න එකට තමයි පැවිදි වෙනවයි කියන්නේ. තපස් රකින්නයි කියන්නේ. එහෙම නැත්නම් බණක් භාවනා කරනවා කියන්නේ. ඒක දන්නේ නැතුව මේ විවේකයක් හමුනොත් හිත පැවැත්වීම මෙතනයි කියලා දැනද කොච්චර පැවිදි වුණත් කොච්චර යෝගාවචරයක් කියලා කිව්වත් තපස් රැක්කත් තපසක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ස්පර්ශ ස්පර්ශ කරනකොට වෛර කරන්න එපා. ස්වභාවයෙන් යන්නේ හිත කෙලෙසට. අනිවාර්යෙන් ආතපදා උපාදා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිත් එක්ක ගිවිසගෙන තියෙන මේ ආස්වාද ප්‍රසවාස කියන්නේ කෙලෙස් නැති තැන ඒකයි ඒක රස නැත්තේ. රස නැහැ කියන්නේ තණ්හාව නැහැ. අන්න එකට සාත ලකුණ පහල කරන්න පුළුවන් නම් මිහිරියාව පහල කරන්න පුළුවන් නම් ප්‍රීතිය නැත්නම් ප්‍රමෝදයක් එහෙම නැත්නම් නන්දියක් අන්න කියන මේ මනුස්සයා කිසියම් බාහිර කාරණාවක් නැතුව නිතර සන්තෝෂෙන් ජීවත් වෙනවා. මොකද ජීවත් වෙන්නේ තමන්ගේ කයත් එක්ක එළම සිටි ගතියෙන් ඉන්නේ කියලා එයාගේ ඒ ප්‍රීතිය මොකාටවත් වළක්වන්න බෑ මිනිස්සු ඉන්න විතරක් නෙවෙයි දෙවියෝ බ්‍රහ්මයේ පවා වඳින්න පටන් ගන්නවා මේ මිනිස්සයා මේ කුණු භෞතික වස්තු මත නෙවෙයි සතුට වෙන්නේ එළඹ සිටි සීයේ මෙන්න මේක දෙන්න පුළුවන් නම් නෑයුවට මේක දෙන්න පුළුවන් නම් දරුවෙකුට අද තීරුම් අරගෙන තියෙනවා ඒක විතරයි අපිට තියෙන එකම කෝකටත් අයිලි කියලා. අනික හැම එකකින්ම ඔලුව නරක් කරනවා කොලෙස්ටරෝල් නගිනවා මානසික හසත් ඇති කරනවා පරිසරය කෙලසෙනවා. නමුත් මේක නම් තාම වැරද්දක් හොයාගන්න බෑ. ඒ නිසා රිසර්ච් වගේක් කරනවා මේ දවස්වල මේ සතියේ තියෙන පසු ප්‍රතිඵල සහ නරක ප්‍රතිඵල තියෙනවද කියලා බලන්න. side effects and after effects තියන්න තියෙනවද කියලා බලනවා සතියේ. තාම බැරි වෙලා තියෙනවා. මේ සතිය වඩන කෙනාට කවදාකවත් නැහැ. ඒකෙන් නරක ප්‍රතිඵලයක් ලැබෙන්නේ. නමුත් අපිට ඒකේ ඉන්නකොට දැනෙන මේ නීරස ගතිය එහෙම නැත්නම් ඒකේ තියෙන අපහසු කර ගතිය හොද්දටම පෙන්නන්නේ බුදුරජාණන්සේගේ ක්‍රමයේ හරියටම හරි ඒකේ ඉන්නකොට තණ්හාව කැපෙනවා. ඒ වෙනුවට නීරසකම තු වෙනවා. බුදුරජාණන්සේ අපිට කියනවා මේ කෙලස් කැපෙන දිහා බලලා ප්‍රතිපදාව යන බව බලලා මේ නීරසකම එන එකම පෙරමග ලකුණක් කරගන්න කියන සතුටේ. කායගත සති සාත සහගත. එතකොට තේරෙයි මෙහෙම හික්මීමක් මෙහෙම පෙරහුරුවක් නැත්නම් අපේ හිත කුඩැල්ලා තෙතට අදිනවා වගේ බල්ලා අසුචිත අදිනවා වගේ කබරයා බලුකුණට අදිනා වගේ අදින්නම කෙලෙස් වලට ඒ නිසා ජීවත් වෙන පැයේ නම් අපි කියමු පරියන්කේ ඉන්න පැයේ සක්මන් කරන වෙයි පුළුවන් තරම් අහිංසක උත්සාහකරනද ඉරියව්වේ හිත පැවැත්වීමෙන් අර ආසවලට අදින උපාදාන වලට ගතිය දැක දැක පුළුවන් තරම් චිත්තක්ෂණ මේ පැත්තේ ගොඩ දාගන්න බැලුවොත් යොදන ප්‍රයත්නයට සාපේක්ෂව ඒ කාන්තියම තමයි මේ ජීවිතය ඇතුළතදීම ಗುಣ විශේෂයක් ලබන්න පුළුවන්. ඒක කවදාකවත් නැහැ ඉස්සිකුරු ස්වභාවයේ වෙනසක්. කවදාකවත් නැහැ දැනුම නොදැනීමේ වෙනසක්. කවදාකවත් නැහැ දාන දීලාද නැද්ද පින් තියනවද නැද්ද එකක් නැහැ. මේ කාරණාවට අහගන්න පුළුවන් නම් ඒකේ නඩ තේරෙයි. ඒකෙන් හැබෑ වෙනසක ආරම්භයක් පටන් ගන්නවා කියලා ඉතින් අද දවසේ ධර්ම දේශනාව හැම දිනාගෙම මේ හැබෑ වෙනසකට ආරම්භයක් වෙනස හේතු වේවා වෙනස ඇති වෙලා තියෙන කෙනාට දහියක් වෙනස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා